අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි 123 වෙනි භාවනා වැඩපිළිවෙලේ නැත්නම් නිවාසික භාවනා වැඩපිළිවෙල තුන්වෙනි දවසේ තුන්වෙනි ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරතු වැඩපිළිවෙල අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු ඊට පස්සේ ඉඩ ලැබෙන පරිදි සභාවෙන් මතුවෙන ප්‍රශ්න හෝ වෙන කට උතර සඳහා වේලාව ගමිමු අපි දොරින් ඕන මත ඉල්ලා සිටමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානය පර්යංක භාවනාව මම පර්යංකට වාඩි වීමට එය විනාඩි 10ක් පමණ ඉඳගෙන සිටින බව දැනගනිමින් සිටිමි ඊට පසු ආස්වාස ප්‍රාස්වාසයේ නාසය කෙලවර වැදීම බලා සිටීමේදී <coughs> හිත වැඩි වේලාවක් පවත්වා ගැනීම අපහසුයි අතීත අරමුණු විවිධ දේ කරා හිත දුවනවා නැවත මම නාසිකාග්‍රය ළඟ හිත පිහිටුවා ගැනීමට උත්සාහ කරමි. වේදනා ඇවිත් මට පැයක පමණ කාලයක් ඉඳගෙන හිටීමට පුළුවන්. වේදනා ආවත් මට පැයක පමණ කාලයක් ඉඳගෙන ඉඳීමට පුළුවනි. ඉඳගෙන සිටින විට පාද දෙක යට සත්තම් වාඩි වී සිටිනට කොට්ටය තදවීම මම හොඳින් දැනගනිමි. හිත විසිරී යාමට පමයි තියෙන්නේ. උපදේශක් පතමි. සක්මනේදී ලනුපැදුරේ සක්මන් කරන විට යටිපතුල් ලනුපැදුරේ වදින බව දැනගතිමි. එය විලුඹ යටිපතුලට රළු බව දැනෙනවා, තැවිල්ල වාගේ දැනෙනවා. අඩි 20ක් 30ක් ටිකක් හිත වෙනත් අරමුණක් කරා නොයි. සැනකින් සිත විසිරී යනවා. නැවත මම පාදයට සිත යොමු කරනවා. ස්වාමීන් වහන්සේ මට මේට නව තව උපදේශක් දෙන්න. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. ප්‍රශ්න කීයක් තියෙනවද? දෙකයි. 15ක් තියෙනවා. ඒ මේක න කැමැතිද මේ උසාවි කූඩුවට නගින්න? කැමති නෑ. කොහොම හරි මේකෙත් මුළු සටහන කියනකොට මගේ හිත ආනාපානට ගියයි කියලා තියෙනවා ආනාපානෙ පෙන්වන්නේ නෑ. ඊට පස්සේ වේදනාවට ගියයි කියලා කියන වේදනාව අත්දකපු දේවල් කියන්නේ නැතුව හිත පිට යන ගති නැත්නම් ඊට පස්සේ ඉඳගෙන ඉන්නකොට දැනෙන ටික කියනවා. සක්මන් කරනකොට පතුලට බරගතිය, තදගතිය දැනනයි කියනවා. ඉතින් ඒ නිසා ඒකෙන් පේනවා වැඩේ තේරිලා තියෙනවා. ඉන්ද අපි ධක්ම හිතට ආනපණ්ඩ හිත ගියා නම් මේ තුන්වෙනි වාක්‍යය කියනවා මගේ හිත මෙච්චර වෙලාවට පස්සේ ආනපණ්ඩ කියලා. ඒක ගැන නොලිය ඉන්න එක තමයි මේ මායාවේ වැඩේ. ඉතින් මං කියන්නේ අපි දෙකොල්ල එකතු වෙලා මායාව බරද්දන්න ඕනේ. පුළුවන් තරම් එක ලකුණක්වත් ආනාපාන කියන්නේ මේකයි. වේදනාවේදී මට දැනෙන පිච්චෙන ගතියද, දැවෙන ගතියද, තැවෙන ගතියද කියලා තමන් වෙත පැමිණීමේ අරමුණු දෙකේ තාඨහන හෝ ආකාර හෝ සබහ ලක්ෂණ විස්තර කරනවා නම් හරියට ඇවිදිනකොට විලුඹට කටු ඇනෙනවා වගේ රළු ගතිය දැනෙනවා. ඉඳගෙන ඉන්නකොට මේ සත්තන් වල වදින ගතිය දැනෙනවා වගේ කියලා අන්නේ දැනෙන වැටහෙන දේ දැන් මේකෙන් පහෙන් දෙකක් ලියලා තියෙන පහෙන් තුනක් පන්නලා තියෙනවා. අන්නේ පන්නපු ටිකත් ලියපු දවසේ තේරෙයි සාපේක්ෂව පිට හිත පිට යන ගතිය නැති වෙනවා. එනිසා හිත පිට යන ගැන කතා කරන්න බෑ. කතා කරපු ගමන් මාර්ගපාක්ෂිකයි. ඒ වෙනුවට අරමුණට හිත ගිය වෙලාවේදී අරමුණේ වැටුනේ මොකද්ද කියලා. අපි පළවෙනි දවසේ ප්‍රශ්න 13ක් කතා කරා. ඊයේ ප්‍රශ්න 17ක් කතා කරා. අදත් මම කියන්නම් කතා කරන හැම ප්‍රශ්නයකම ඒක නොලිය මට බලල්ල යනවා. හැබැයි පළවෙනි දවසේ වැඩි දෙවෙනි දවසේ හොඳයි. දෙවෙනි දවසේ වැඩි අද හොඳයි. ඉතින් ඒ නිසා අපි මේ හොඳ පැත්ත බලලා එක්කෙනෙක් නෙවෙයිනේ සමූහයක් යන ගමනක්නේ. ඒ නිසා එක්කෙනෙක්වත් දන්න කෙනෙක් හරි ගමන හරියට වார்த்தාවක් ලියන්න. මුත්තටම භාවනා කරලා හුරු කෙනෙක් ආදර්ශ වார்த்தාවක් ලියන්න මට පිම්බි මට ආනපාණ්ඩිත ගියා මං ආනපනෙ මෙනෙහි කරා නැත්නම් ආස්වාසෙ මෙනෙහි කරා ආස්වාසයුනේ මේමය. ප්‍රසවාසයේට මතු වුණා ප්‍රසවාසෙ මෙනෙහි කරා වැටුනේ මේ වෙලාව එක්කෙනෙක් මම හිතනවා ඩොරින්ට තමයි මේ දඬුවම දෙන්න ඕනේ. අනිත් දවසේ හෙට ඩොරින් කියන්නේ මේ මහගෑණි මේ රිට්‍රීට් ඕගනයිසර් තමන්ගේ වார்த்தාව ලියනද එතකොට මම ගලවනවා මයිල මයිල එයක් දන්නේ මම සමා වෙන්නේ මම කරන්නේ පිම්බීම හැකිලිමනේ ඉතින් හුඟක් අය කරන්නේ ඒක නෙමෙයි ඒක ලියන්න පිම්බීම හැකිලිම කියනකොට නන්දසීනි දුන්නොත් ඒක හොඳයි වැඩියෙන් නෑ නෑ මම කියන එක නම් කරලා බල්ලගේ වැලිගේ වැලි වලියට බාර දෙන්න පස්සේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මේ ගමනක් යනවා අපි කොච්චර මං කෑ ගැහුවත් මට හොඳට තේරෙනවා ඉස්සර රිට්‍රීට් වගේ නෙවෙයි නමුත් මේ හරියට කාරණාව ළඟට හිත ගෙනියලා ඒක නොලියා ඊගාවකට පයින් හැටි බලන්න. එතකොට අපිට කරන්න තියෙන්නේ අපි ආදර්ශයක් ලියලා පෙන්නනවා. ඒක ඇත්තටම අපි දීලා තියෙන කොලේ තියෙනවා ඒක. මේ අපි හැම කෙනාටම අරනවනේ ඒකනේ. ඒ ලියලා තියෙනවා. ඉතින් ඒක නොලියන්නත් නැත්නම් ඒක නොකියවන්නත් ඊට පස්සේ ඒක නොලිය වෙන්නත් කිසි කෙනෙක් ඕනකමක් නැහැ මම එකක් දන්නවා. නමුත් නොලිය වෙනවා. එන්නේ ඒකටයි මායя කියන්නේ. ඒකටයි අවිද්‍යාව කියන්නේ. ඒකටයි අපි මේ දෙකොල්ල එකතු වෙලා රණ්ඩු කරන්නේ ගහ ගන්න දෙයක් නෑ අපි දෙකොල්ල එකතු වෙන්න ඕන. එකතු වුණොත් මේ නොලිය වෙන දේ, දත්තත්යෙන් පණින දේ එල්ල කරපු දවසේ සහතිකයක් දෙන්න ඔය පිට යන ගති නෑ. ඒ ඒ තියේදි හිත පිට යන ගැන කතා කරනවා කියලා කියන්නේ අකුසල් සමාදානය කියන්න පුළුවන්. කෙලස් වලට පොහොර දානවා කියන්න පුළුවන්. මාරපාක්ෂික වෙනවා කියන්න පුළුවන්. ඉතින් අපි මෙතෙන් ඇවිල්ලා දවස් තුනකට පස්සෙත් එහෙමනම් එදිනදා කතා කරන වලට කොහොමද වෙන්නේ කියලා හිතා ගන්න. අපිට කියන්න ඕන දේද කියවෙන්නේ ওই කියන හැම වචනයකම මිනිසු ඇවිස්සෙනවා අපිත් එක්ක. ඒචා ගෙදරතොර ඉනකොන කතා නොකරන තරමට හොඳයි. මෙහෙදිත් කතා නොකරන තරම හොඳයි. හැබැයි ඔකමට සුද්ධ කරනකොට short to the point කාරණාවට කියන්න සැකිල්ල දීලා තියෙනවා. ආයි ඒක ඒ කාරණා දෙක දැන්ට සභාවට ඉදිරිපත් කරනවා නම් එයාට උනත් තේරෙයි. අහගෙන ඉන්න කෙනාටත් තේරෙයි. ඒකෙන් අපිට හම්බ වෙන සාමූහික ප්‍රයත්න, සාමූහික ධෛර්යය. නැති ඉදිරිපත් වෙන කැමති නෑනේ. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමීන් වහන්සේ සමා වෙන්න මේ හුඟක් මේ යෝගීන්නම් හරීම උද්‍යෝගමත් අර ඒක ප්‍රකාශ කරන්න ටිකක් තේරෙන්නේ නැහැ දැන් අපිට ඒක ප්‍රශ්නේ හදන්නත් බෑ දැන් ඒගොල්ලෝ ඔක ලියලා තියෙන ඇවිදිනකොට දනිස්සට තද ගතිය වැටුණා ඒක ඔච්චරනේ ඔක දන්නේ නැති දෙයක් නෙවෙයිනේ එහෙමනම් මං කරබන් නිකන් ඉන්නවනේ ඔක ලියලා තියෙනවා සක්මන් කරනකොට ලියලා තියෙනවා ඉඳගෙන ඉන්නකොට මේ සට්ටන් වලට තද වෙන ගතිය වැට ඔච්චරයි මං කියන්නේ ඒක ආනපාණ්ඩත් ලියන්න වේදනාව එනකොටත් ලියන්න මොනද වැටුනේ? දන්නේ නැති මාතෘකාවක් නම් ඉතින් මට තේරෙන්නේ අඟහරු ලෝකෙන් ඇවිල්ලා ගිහිල්ලා හරි ග්‍රීක භාෂාවරි කියලා නෑ. මම එහෙම චෝදනා කරන්නේ නෑ. පළවෙනි දවසේ චෝදනා කරා මම දන්නවා ඒක වෙලා චෝදනා කරන්න ඕනේ කියලා. දැන් චෝදනා කරන්නේ නෑ. පහක් කරුණු ලියලා දෙන දෙකක් හරියට ලියලා දෙනවා. ඊටු තුනටත් කොටුව ගහලා ඒ ඉහිස්තන පුරවනවා. ඒක දිගේ පන්තියේ වැඩක්. හැබැයි ලැබෙන සතුට ආනිසංශ ඒකට අපි පරදින මායාවේ බරපතලකම දන්නවනම් මම හිතන්නේ ඒකටම ලියයි භාවනා නොකර කමටහන් වාර්තා කිරීම වාර්තා ලියයි කියලා මට හිතෙනවා මේ කාරණාව තේරෙනවා ඒ නිසා ඩොරින්නේ නැපා නිකන් ජක් ගහන්න අනික් පැත්තට මම මේ කතා කරන්නේ මට ලැබෙන තොරතුරු අනුව ඒක එක්කනාගේ හිත වලට බහලා නෙමෙයි මම කතා කරන්නේ මම කතා කරන්නේ මේ ලියලා තියෙන වාක්‍යයන් අපි යනවා ඊගා ප්‍රශ්න අතිපූජනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් පසු පැය භාගයක් පමණ කාලයක් සක්මන් භාවනාවේ යෙදුණෙමි මම පාදවලට සිත යොමු කර මෙසේ සිටුවෙමි. මම හිටගෙන නොවේ ඉන්නේ. ඉඳගෙන නොවේ ඉන්නේ. නිදාගෙන නොවේ ඉන්නේ. මම සක්මන් කරමිනුයි ඉන්නේ. මගේ දකුණු පාදයේ විලුඹ ලනුපැදුරේ මුලින් වැදී තද වී ඒ ඇඟිලි දක්වා ස්පර්ශ වී එම් පාදයේ එසවෙන විට වම් පාදයේ විලුඹ ලනුපැදුරේ වැදී ඇඟිලි දක්වා ලනුවල රළු ගතිය දැනියයි. මේ චලනයේ නිසා ශරීරයේ ඉදිරියට යයි. ඉදිරිපසට බැඳගත් දෑත්වලට පාදවල චලන රිද්වයානුකූලව දැනේ. මෙසේ මෙනෙහි කරමින් සක්මන් කරන අතරතුර සිතුවිලි වලින්, ශබ්ද වලින්, රූප වලින් සිත මොහොතකට ඉවතට ගියත් නැවත සක්මනට සිත ගැනීමට හැකියිය. මුලින් දැඩි අධිටනින් සිත නැවත සක්මනට ගත්තත් පසුව සිත નિરાයාසයෙන්ම සක්මන වෙත පැමිණෙන බව පෙනුණා. පර්යංක භාවනාව අද උදෑසන පැය කාලක් පමණ කෙටි සක්මන භාවනාවකින් පසු උදේ පහට පර්යංක භාවනාවට වාඩි වුනිමි. ඒ වන විට වැසි වැටෙමින් තිබුණි. ඒ හඬට මම ප්‍රිය කරමි. පරිසරයේ සිසිල් බව හා ලා අඳුර භාවනාවට ඉතා සුදුසුයයි මට සිතුණි. එක දිගට වැඩි වේලාවක් මා මින් පෙර භාවනාවේ යෙදී තිබුණේ සමූහ භාවනාවේදී බැවින් මම දැන් සිටින්නේ සමූහ භාවනාවේ සිතා ගතිමි. ඉන්පසු දැස් පියාගෙන ඉඳගෙන සිටින බව මෙනෙහි කරමි. මුලින්ම කර්මස් මූලික කර්මස්ථානයේ වන පිම්බීම හැකිලීම වෙත හිත යොමු කළෙමි. මුලින් හුස්ම ගැනීම ආයාසයෙන් සිදුවිය. ඉන්පසු උදරයේ පිම්බීම හැකිලීම අනායාසයෙන් සිදුවිය. ඒ අතරතුර බෙල්ල හිරගෙන හිර වෙන ගතියක්ද දැනුනි. බෙල්ල පසු පපු බෙල් පපු පෙදෙසට කඩා වැටුනි. කඩා වැටුණු දැනුනි. නිින්ද ගියාද යයි සිතා නිින්දට ඇහැරිය යුතුයයි ඔබ වහන්සේගේ දේශනාවට දේශනාව සිහිවේ සිහිවේ වෙන්නේ කුමක්ද සතියෙන් බලා සිටීමි. පිම්බීම හැකිලිම දැනෙන්නා දැනෙන්නේ ඊතා සියුම්ය. වම් කනට දුරින් රතිඤ්ඤා පුපුරන වැනි හඬක් ඇසේ. අනෙක් පසින් වර්ෂාවේ හඬ ඇසේ. ටිකකින් මගේ කය දෝලණය වෙනවා දැනුනි. වෙනදා තද පාදවලට දැනෙන වේදනාවද නැත. සතුන්ගේ නාද, කතා කරන හඬවල්, කිවිසීම්, කැස්ස බෝතල් පෙරලීම් ඇවිදින හඬ වාහන මේ සියලු සද්ද ඇසුණත් මගේ සතිය බිඳී ගියේ නැත. උදෑසන දාණයට gediy කසන කසන නාදයෙන් මම එකහමාරක් පමණ මෙසේ සිටින බව දැනගතිමි. මේ අත්දැකීම සුවදායකය. ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඒකදී අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා පරියංකේ හරියනවා නම් කියන හරියන පරියන්ඛයක් නයි යන්න කොටම සුබ නිමිති පහළ වෙනවා. මේ මද අන්ධකාරය තියෙනවා, සීතල තියෙනවා. මම දන්න සමූහ භාවනාවක් වගේ ඉන්න එක්කෙනෙක් වෙන්න තින්දත්තේ තාලාව ඒකයි වටින් කියන්නේ තේනවද? ඔය ටෙලිවිෂන් කැමරා දාලා තිබුණාට පහට ඇවිල්ලා බලනකොට මේකේ මැස්ස වෙල වෙනවා. කවුරුවක්වත් නැහැ. ඉතින් මෙයා වටෙන් කියන්නේ සමූහ භාවනා කියලා හිතාගෙන වාඩුණායි කියන එක කියන්නේ එක එක්කත් නැහැ ඒ වෙලාවේ තාලාවේ. ඒක හරියට පැත්තක දාන්නකෝ. එතකොට මේ සුබ නිමිති කියන්නේ මනස ලෑස්ති. ඒ නිසා කවදාරි සෝවාන් වුණොත් පරියන්කේකද ඒ යෝගාවචරයට හිතෙනවලු එදා මේක වෙන්න හේතුව. එතකොට එයා පස්සට යනවලු කියලා බලනකොට තේරෙනවලු මං එදා පරියන්කට යනකොටවත් මගේ හිතේ පිරිච්ච ගතිය තිබ්බා. මගේ හිතේ සන්තෘප්ති කරගතිය තිබුණා. ප්‍රමෝදේ තිබුණා. ඒ ප්‍රමෝදේ නිසා මද අන්ධකාරයේ සැපක් වෙනවා. සීතල සැපක් වෙනවා. නමුත් ප්‍රමෝදේ නැති වෙලාවට මද අන්ධකාරයේ බයක් වෙන්න ඉඩ තියෙනවා. දුකක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ ඔක්කොම හේතුඵල ධර්මයක් තියෙන්නේ. ඒ නිසා භාවනා කරන මිනිස්යාගේ මෙහෙයුම අවශ්‍ය නැහැ කියන්න නෙමෙයි මම මේ කියන්නේ. ඒකේ අවශ්‍යතාවය තියෙන්නේ මේ හරියන වෙලාව ඇඟ දන්නවා මටත් ඉස්සලා. ඒක නිසා මෛත්‍රියක් පහළ වුණොත් හිතට දකින දකින ඔක්කොටම ප්‍රියකතියක් ඇති වෙනවා. ද්වේෂයක් පහළ වුණොත් හිතට දකින දකින ඔක්කොම දකින්න ඔබතන් කියලා හිතෙනවා. අපි නේද මේ මෛත්‍රිය අපව ලෝකේ ලස්සන වෙනවා, ද්වේෂය අපව දෝවේ කැත වෙනවා නේද? ලෝකේ ලෝකෙමයි. අපි බලන හැටි. ඒක තමයි භාවනාවේ ධර්මානුපස්සනාව කියන්නේ. ඉතින් ඒක නිසා හරි ගියොත් එයා ප්‍රතිවීක්ෂාවක් කරනවා. කරනකොට තේනවා සියල්ලේ සිදුවිලා. සියල්ලේ යහපතට සමලලට අතුනමනගේ වෙලා තියෙන්නේ මොකද? අපේ හිත දාන්නවා දැන් යන්නේ හරි පාරකට කියලා. කරන්න පුළුවන් නිසා නෙමෙයි මම මේ කියන්නේ. ඉතින් එතකොට තේරෙනවා මේ පූර්ව නිමිත්ත අඳුරගත්තේ නැත්නම් පූර්වාංගම කාරණේ අඳුරගත්තේ නැත්නම් කොච්චර තටබැවුවත් භවනා හරියන්නේ නැහැ. අඩුවනේ දන්නවනේ දැන්. හරියන්නේ නැහැ මම දන්නවා දැනගෙන ආවේ. නැගත හරි නැහැ. මම දැනගෙන ආවේ නැකත හරි. ඒ දැනුම තමයි අපිට හම්බෙන්නේ භාවනා විසරහට යනකොට යනකොට. ඒ නිසා මේ තොරතුරු ලියලා තිනු හොඳයි. ඉතින් හොඳ කියලා අහන දැන එයාත් හොඳයි කියනවා. නින්දාව නින්දේ නැහැටි බැලුවා. නින්ද බලනකොට නින්දට අවදි වෙලා ගියොත් ඒත් පිම්බි මැකිලින් පේනවා. ආදිවාසීන් ඒ කරුණු මුළු ලියුමම එක්ක ඩබල් පොසිටිව් එක්ක නැත්නම් ඩබල් නෙගටිව්. තේරිච්ච ගමන් කමඨාන් සුද්ධ කරන්නේ මොකද්ද කියලා යෝගාවචරයම දානවා දැන් භාවනා හරි. ඒ වුණත් ලියන්න මොකද අනික් අයටත් ආදර්ශයක් පිණිස ඒ වගේම හොඳ දේනේ අපි කතා කරන්න ඕනේ. ගෝධනෙක් හිටනා මේ කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ මේ කුණු කන්දල් ලියන එක, වැරදිච්ච වලියන එක, පෙරදිච්ච වලියන එක. අනේ එහෙම කට්ටිය නොද්දකින් නොපතන්න දෝමකින් ගණ්ඩත් එපා රිටිටෝල්. ඉලවලාම දාන්න අර ගේට්ටුවෙන් එහාට චර්චුරු ගාන කට්ටිය මිලා තියෙන දැනගන්න විදියක් නැහැ චර්චුරු ගාන කට්ටිය. මට දැන් ලාවට තේරිගෙන ඉන්නේ. නෑ හරියට මිනිහා ඈත ඉඳලම සිනාසිසි කොබලපපා මුකුලපපා එනවා. නැති මිනිහා පටන් ගත්ත වෙලාවද එක්ක පමා වෙලා එන්නේ එක්ක බඩේ කැක්කුන් එක්ක ඉසි කැක්කුන් එක්ක අම්මා නැති වෙලා එක්ක තාත්තා නැති වෙලා ඒ ලකුණු වලින්ම තේරුම් ගන්න ඕනේ. ලකුණට සිග්නල් දාලා මමට කපාගෙන යන්නේ එකයි තියෙන්නේ. ඒ මිනිස්සු අහක දාන්න එපා. ඒ මිනිසුන්ට සමගි පන්සල පෙන්නන්න එනකොට පන්සලක් තියෙන ආ නේකට ගිහලා කරගන්න දෙයක් කරගන්න කියන්නේ. මෙතන තියෙන්නේ අර වැඩේට යන එක. ඉතින් ඒක නිසා මේ ලියුම හොඳයි. මේක පිළිබඳව වැඩිපුර කියන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් හොඳයි කියන්නේ මේ නිවන් දැක්කයි කියලා ඔක්ක වන්නවත් නෙවෙයි. මෙන්න මේ ක්‍රමේ දිගට කරන්න. යම් වෙලාවක ඉඳ ගන්නකොට දාඩිය දැම්මා, කෑ ගැහුවා, ආලෝකය පහළ වුණා. එතකොට දැනගන්න ඒ නැකත හොඳ නැහැ. ඒකත් කරලා බලනකොට කොහොමද මට සාර්ථක අසාර්ථක බව. හරිය වෙලාවේ සාර්ථක අසාර්ථක බව. එතකොට පේනවා මේවා කල්ැතුම සූදානම් වෙච්ච දෙයක්. හේතුඵල ධර්මයක් තියෙන්නේ. අනේ ඒකට අවදි වෙන්න. අවදි වෙලා යටත් වෙන්න. යටත් වෙනවා කියන්නේ අදහස් කරන්නේ අහිංසක වෙන්න කරන්න දෙයක් නැහැ. හරි ගියා හරි. වැරදුනා නම් වැරදි. ඒ ඇති විදියට ලිව්වහම වார்த்தාව කිසියම් පටලවිල්ල සැකයක් එන්නේ නැහැ. අපි නිසා ඒකට හොඳයි කියලා යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවණීය ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ පරියංක භාවනාව සක්මන් භාවනා කිරීමෙන් පසු පර්යංක භාවනාව සඳහා සුදුසු පරිදි වාඩි වෙමි. මම දැන් මෙතන යන්න ශරීරයේ පිටිපස කොට සහ පාදයේ පොළොවට තද වී තිබෙන අයුරු දැනගතිමි. එසේ මම දැන් මෙතන යන්න මෙනෙහි කරමින් සිටියේදී ස්වභාවිකව දැනෙන ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි අවධානය යොමු විය. ආස්වාසයේ සිදුවන විට ආස්වාසයේ බවත් ප්‍රාස්වාසයේ සිදුවන විට ප්‍රාස්වාසයේ බවත් නිරීක්ෂණය කළෙමි. ආස්වාසයේ දකුණු නාසයෙන් සිසිලට දැනුණු අතර ප්‍රාශ්වාස කිරීමේදී හුස්ම උඩු තුල මත වැදීම දැනුනි. එමෙන්ම ප්‍රාශ්වාසයට වඩා ආශ්වාසයේ දීර්ඝ බවද වැටහුණි. මෙසේ විනාඩි 20ක් පමණ මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරයට දැඩි උණුසුම් තත්වයක් දැනිනි. ඒ ගැන නොසිතා ආශ්වාස ප්‍රාශ්වාස කෙරේ සිත යොමු කරන්න හැදුවත් නොහැකි නිසා ඇස්සර බැලුවෙමි. මාහට දැවිල්ලක්ද නොවිය. විනාඩි 20ක් පමණ මෙනෙහි කරමින් සිටින විට මුළු ශරීරේ නෑ ඒ වාක්‍ය කියන්නකො මම ඔය කියන වාක්‍ය මාහට මාහට දැවිල්ලක්ද නොවිය. හරි. එච්චරයි. හරි සිත වෙනත් අරමුණකටද ගියේ නැත. පසුව අතපය දිගහැර ටික වේලාවක් සිට නැවත මූලික කර්මස්ථානයේ කෙරෙහි සිත යොමු කර ගතිමි. ඔබ වහන්සේට නිරෝගී බව දීර්ඝායුෂ පතමි. මේකෙදී මතක තියාගෙන ඉන්න මේ චර්ම බරපතල කාරණා නෙවෙයි ආස්වාසිත ප්‍රස්වාසය මිසක ප්‍රාස්වාසය නෙවෙයි. ආස්වාසිත ප්‍රස්වාසය. ඉතින් ඒ නිසා උගෝදෙනෙක් ආයෙත් ඇත් පුංචි දේවල් නමුත් සිංහලනේ. අපි මම ටීචර් සිංහල ඉගෙන ගත්ත මිනිහෙක් නෙවෙයි. ඒක පුළුවන් තරම් හදාගන්න. ආස්වාසිත ප්‍රස්වාසය. අනිත් එක මේකෙදී කියලා තියෙනවා මම ආනාපානේ ආශ්වාස ප්‍රශ්වාස වල බලා ඉන්නකොට 10 10ක් ආයතට ඇස් දෙක ඇරලා බැලුවා. එතකොට ඒ දාහ ගතියක් නැහැ. එතකොට මම මේ යෝගාචරයෙන් උනත් අහන්න කැමති මේ මම බණින්දි ඉස්සලා අත උසන්න කැමති දන්නේ කවුද ලිව්වේ ප්‍රශ්නේ? කැමති. right. මම ප්‍රශ්නේ අහනවා මයික් එක ගවන්න. මේ 10 ආපු වෙලාවේ මම දැන් මෙතන කියන එක සතිය තහවුරු වෙනවද 10 නිසා? එහෙම නැත්නම් සතියට 10 බාධාවත්ද කියලා? බාධාවක් උනේ නැහැ. ඇහින්නේ නැහැ. බාධාවක් උනේ නෑ ස්වාමීන් වහන්සේ. ඔව් ඒක නිසා ඒතියේ දෙත් يعني 10 ආවට පස්සේ හොඳට බලන්න ආනාපානත් වඩා මම දැන් මෙතන. ඒතියේදී ඇස් දෙක අරින හැටි 10 තියෙනවද කියලා බලන හැටි ඊට පස්සේ ආය මූල කර්මතරට යන්න හදන හැටි ඒව අනවශ්‍ය දේවල්. මේක හොඳටම සාක්කියක්. මම දැවෙනවා. දැවෙන්නේ අනුන්ගේ කයක නෙවෙයිනේ. අතීතය අනාගතේ නෙවෙයිනේ. ඒ වගේම හිතින්මවාගත්තේ කන්නේ ප්‍රകൃතියක් නේ. ඒතකොට බලන්නේ දැවීම නිසා මම දැන් මෙතන ඉන්න බවට වඩා සාක්ෂියක් හම්බෙන. ඇත්තට මම දැන් ඉන්න නිසා තමයි ඒක දැනෙන්නේ. අන්න මේකට සාදර වුණා නම් කලබල ඇසරින්නවක්වත් මට 10ක් නැහැ කියලා ලියන්නවක්වත් ආයෙ නැවත මූල කර්මත්තාණ්ඩ ඇදගෙන ඉන්නවත් තියෙන අනවශ්‍ය ප්‍රයත්න වෙන්නේ ඒක මූල කර්මත්තානේ නෙවෙයි ඒක මම පිළි අර ගන්නවා. නමුත් ඒක සතිය තියෙන බාට හොඳ ලකුණක් කියලා තේරුම් ගන්න දවසේ එනකන් යෝගාචරයේන හැම දෙයකටම කරදර කරනවා දම් කකුල රිදෙනවා කියලා තනනවා. නහය කහනවායි කියලා තනනවා. විෂ කහනවායි කියලා අහනවා. එයා තීරුම් ගත්තොත් මේ දකුණ රිදෙනවා නහය කහනවා කියන්නේ සතිය නිසා තියෙන දෙයක් කියලා. මම එළඹ සිටින නිසා පේන දෙයක් කියලා. එහෙම නැත්නම් සතිය ප්‍රයෝජන ප්‍රතිඵලයක් කියලා එදා යෝගාචරය ඕක ලියන්නේ කණවැන්දුම් කතාවක් විදියට නෙවෙයි. භාවනාවේ ප්‍රතිඵලයක් විදියට. ඒ යෝගාවචරයට අන්ධබන්ද නැහැ. එයා දන්නවා මම හිත දැන් තියෙන හොඳටම සතියේ. මේ මූල කර්මත්තානේ හිත පිට ගියා. නමුත් ගෝචර භූමියෙන් එළියට ගියේ නෑ හිත. ගෝචර සම්පජඤ්ඤයෙන් පිට ගියේ නෑ. තාම ඉන්නේ ගෝචර භූමියේ. ඒක නිසා කලබල වෙන්න නරකයි. හදිසියෙ කම්මලේ වැඩ කරන ඉන්න මිනිස්සයා ඒ කම්මලේ යකට රත් වෙලා තියෙද්දිම ලංකඩ ඉඳිලා සිගරට් එකක් බීලා අවිල්ලිවල වැඩ කරගෙන යනවා. නෝ කම්මලේ උදුන රත් වෙනවා. ඉතින් මනුස්සයලත් ඒකක් බිලාවම ටිකක් වැඩ කරගන්න පුළුවන් නිසා ඒ සිගරට් එකක් බොන්න යන එක බාධාවක් කියලා ගන්න එපා. ඒ මනුස්සගේ ජීවන රටාවේ කැලලක්. ඒ වගේ අපි මේ හරියට එල්ල කරගෙන යනකොට ඉතින් ඒක පාට ගැස්සිලා ආය එකතු වෙනවා. හරියට මේ මේෂ පොදියට දුන් ටිකක් ගහපුවම විසිලා ආය ලං වෙනවා. ඒ ඈත්වීමේ සහ ලංවීමෙන් තමයි අපි තේරුම් ගන්න හිතේ ප්‍රകൃති දෙකක් තියෙනවා. එහෙම නැත්නම් භාවනා දෙකක් තියෙනවා. පනිදාය භාවනා, අපනිදාය භාවනා. පනිදාය භාවනා කියන්නේ ගුලි වෙලා. අපණිදාය භාවනා ගැන ඇවිස්සලා. අද උදේ කමටහන් සුද්ධවට මම කිව්වේ මේ මැසි පොඩි එකතු වෙලා තියෙන මේ වගේ වෙලාවට වැස්ස වෙලාවට. පායනකොට ඒක ඇවිස්සලා ගිහිල්ලා. ඒකට අර පොදිය නෑ. නමුත් මොකුත් වෙලා නෑ ඒ හැටි. ඒ නිසා මේ මං පෙන්නන කාරණාවේදී ඔය ශරීරයේ වෙනද නොදැනිච්ච දරතතා දුර්චන් පාවිච්චි කරන දරත කියන වචනේ අපහසුතාව මතුවෙනවා හොඳට බලන්න එතකොට හොඳටම සතිය තියෙනවා මේ කියන්නේ අපි දුක්ඛ සත්‍යයට තව බොහොම සමීප වෙනවා සංවේදී බව වැඩි වෙනවා ඉදurangගේ ප්‍රകൃති බව වැඩි වෙනවා මෙන්න මේකට අනුග්‍රහ කරන්න යෝගාවචරය දන්නේ එතකොට කරන්නේ එක්ක අතපය දිගාරින්න හදනවා එහෙම නැත්නම් මෙහෙම වෙච්ච එක කාල කණිකමක් කියලා හිතන ඇස් දෙක ඇරෙනවා ඒ හැටි ස්වභාවය. නමුත් ඒක වාර්තාවෙන් තේරෙනවා මේක හරියට තේරුම් අරගන්න නෙවෙයි කියලා තියෙන කියන්නේ. දැන් තේරුණා කියලා හිතනවා. කියුම් බෑන මොනවද තේරුණේ කියලා? උණුසුමක් ඇති වෙච්ච ලාවේ මම කලබල වුණා වැඩි වගේ කියලා. ඒත් මම මෙතන කියලා හිතුවා නම් හිතාගෙන සිටියේ ඒත් ඒක මම පසකින් තියලා මම මේ අතපය දිග හැරියා. ඒ නම් ටිකේ වටිනකමක් තියෙන ඒවා ලියලා තියෙනවා. ඒකයි මට මේ විවේචනය කරන්න පුළුවන්. ඒක නොලියා මේ හරියන්නේ නැහැ භාවනා හරියන්නේ මං ගෙදර යනවා කිව්වනම් ඔය මොකක්වත් බෑ. ඒ වැරද්ද ලියලා තියෙන නිසා තව කෙනෙකුට අදහස් දක්වන්න පුළුවන්. වැරදි එකක් වගේ තමයි පේන්නේ මට 10ක් ඇතුණා ඇද්ද කැරුණා දැඟලුවා පේන්නත් නැහැ අතපය දිගට ඒ ටික ලස්සන ලිව්වේ සතුටට නෙවෙයිනේ ආඩම්බරයකට නෙවෙයිනේ මේ තමයි වார்த்தාව හරියට ලියනවයි කියන එක එතකොට අහනින් එකනට කියන්න පුළුවන් මේ මනුස්සයාට මෙන්න මෙතන පොට වැරදිලා තියෙනවා අනිත් දවසේ ওই 10 ආවට පස්සේ බලන්න මේ සතිය වැඩි වෙච්ච බවට ලකුණක් උද්දීපන භාව වැඩි වෙච්ච බවට ලකුණක් ප්‍රනීත භාව වැඩි වෙච්ච ලකුණක් තාම ගෝචර භූමියේ ඉන්නේ කලබල වෙන්න දෙයක් නැහැ ඒ විදිහට වරින් වර ඈත් වෙනවා ලඟ වෙනවා කියන එක භාවනාවේ හොඳ දියුණු ලකුණක් අන්න ඒකත් අල්ලගෙන ඒ කියන්නේ පළවෙනි ළමයාට වැඩ කරන බබා අම්මා දෙවෙනි ළමයා හම්බුනාට පස්සේ පළවෙනි ළමයා ටිකක් ওই දැඟලුවාට කරන්න දෙයක් නැහැ නේ තුන්වෙනි ළමයා හම්බෙනකොට පළවෙනි ළමයා අච්චරම බලන්න බෑ. ඒත් අම්මා හතරවෙනි බබක් ගැන බලාපොරොත්තුකුත් තියෙනවා. පහ, හය, හත, අට යනකොට පළවෙනි එකයි එන්න ඕනේ වෙන්න පුකම් කරන්න. තේරෙයිද මන් දන්නේ. අහන්නේ ආවා කියන එකනේ. මෙහෙම තමයි වැඩි යන්නේ. අපි අම්මට 11ක්. අන්තිම අන්තිමේ කී හම්බ වෙනකොට ඒ ලෝකෝකලා එන්න ඕනේ තිඹිරිගෙට. දරුවා හම්බ වෙනවා බලන්න. ඊ පළවෙනි බබ හම්බ වෙන දවසේ තොරන් ගාලා නැකත් බලලා ඔක්කොම දෙල්ලන් ආයෙ වෙන එක හත් වෙන එක හම්බ වෙනකොට බස් එකේ යන ගමන් වෙන්නේ පොඩ් බෝඩ් එකේ හම්බ වෙන්නේ ගහක් මුල හම්බ වෙන්නේ නිග්‍රෝත සාමණේරය හම්බෙලා තියෙන නුක ගහක් යට. එයින් තමයි පළවෙනි කාර්යයට පස්සේ සතිය මේ සතිය මේ වගේ විවිධාංගීකරණය වෙන්න හදනකොට ඒකට අනුග්‍රහ කරනවා කියන එක බුදුන්ගෙන්ම අහගන්න ඕනේ. එහෙම නැත්නම් අපි කරන්නේම අවුල් කරන එකමයි. ඒ ඒ සංසාරයේ හැටි, ඒ මායාවේ හැටි, ඒ කෙලෙස් වලට ඒක ගොඩ ගන්න මේ විදිහට ලියන්න ඕන. ලිවට පස්සේ තේරුම් කළා කියන්න බුලා මෙන්න මේ මේ වැඩවලදී ඕනා මෙන්න මෙතෙන් තිබ දැනගන්න මේ සතිය වැඩිවීමක් කියලා යම් ආකාරයකට එනකොට මේක අල්බෝධ කරා නම් එහෙම දඟලන නැතුව කෙලිමේ පාරට ගෙමේ යන්න තිබා. මේකේ ලස්සනක් තියෙනවා. මොකද අපි වෙච්ච වැරද්ද ප්‍රමාණ වෙලා තියෙනවා. නැත්නම් පොත්ත බීමක් වෙලා තියෙනවා. ඒකට එක්කෙනෙක් නෙවෙයි කමඨාන සුද්ධ වෙන්නේ දැන්. ඔක්කොගෙම කමඨාන සුද්ධ වෙනවා. හොඳයි. පින්වත් ස්වාමීන් වහන්ස වැලිමලුවේ සක්මන් කරන විට යටිපතුල වැලි මත පතිත වෙනකොට ගොරෝසු රළු සියුම් බවක් දැනෙන නමුත් පාදයේ උඩට ඔසනවත් සමගම එම විඳීම් නැතුව යනවා. නැවත යටිපතුල වැලිවල ස්පර්ශ වෙනකොට නැවතත් විඳීම් සකස් වෙනවා. මේ නැවත නිවීම විඳීම් නැවතත් විඳීම් අර විඳීම් විඳීම් අර තද වෙනකොට ඔසවනකොට විඳීම් නැවතත් සකස් වෙනවා මේ ඇති වෙන නැති වෙන ස්වභාවයන් මෙනෙහි කරමින් මා සක්මන් කළා. මෙතෙක්කල් නුඹ හෙව්වේ අනුන් ගැන, ලෝකය ගැන, දැන්වත් ඔබ ගැන බලාගනින් කියා මටම කියාගෙන සක්මන් කරන විට සිත ටිකක් দমনය කරගන්න පුළුවන් වුණා. පින්වත් ස්වාමින් වහන්සේ මෙහෙම හිතන එක හරිද? මා කෙරෙහි අනුකම්පාව. ඒක හරිම සෞත්තු එහෙම හිතන. මම නම් එහෙම කිව්වත් කමන්නේ. ඒ ලියන කට්ටිය ඔහම ලියන්න ගත්තාම දැන් අහගෙන හිටියොත් එහෙම කියයි මේ තරමේ නරක වචන උගන්නන තැනක් කියලා. මා කෙරෙහි අනුකම්පාවෙන් පාදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඒකෙදී අර পায় තියෙනකොට තැදෙන තද ගතිය ඉස්සුවාට පස්සේ විදුඹෙම අවධානය තියන්න එතන තද නැති බවට මොකද්දෝ සංඥාවක් තියෙනවා. අපි ඒක කොහොමද කියන්නේ? දැන් තුවාලේ තිනකොට රිදෙනවනේ. තුවාලේ සනීපුණාට පස්සේ කැළල තියෙනකොට එතන අත ගෑවට රිදෙන්නේ නැති බව අත ගාලම දැනගන්න ඕනේ. තුවාලේ තිනකොට කැළල රිදෙනවා, ඉද්දෙනවයි කියනවා. තුවාලේ සනීපුණාට පස්සේ රිදෙන්නේ රිදෙනවා වගේම අත්දැකීමක් තමයි රිදෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනකට අවධානය යොමු නම් මේ සියුම් දෙයක් මම කියන්නේ ඇත්ත. පයට බර තිබිලා පය එසෙව්වට පස්සේ අවධානයේ විලුඹෙම තියන්න දැන් තේරෙනවා එතන සැහැල්ලුව තියෙනවා කිය. ඒ සැහැල්ලුව තේරෙන අර තිබිච්ච තද ගතියට සාපේක්ෂව එතන නැහැ කියලා පුරුදු වෙන්න තමයි අපි හදලා තියෙන්නේ. නැත්තේ නැහැ. එතන තියෙනවා තද ගතිය නැතිකම. තද ගතිය අභාවයේ තියෙනවා. තද ගතිය අභාවයේ මෙලෙක් ගතිය වෙනකොට උණුසුම් ගතිය අභාවයේ කියලා කියන්නේ සීතල ගතිය. ඒ නිසා එතන නැහැ කියන පුරුදු වෙනකොට අපිට බැලුවේ නෑ ඒක. ඒ බලන ඥානේ නෑ. අපි සැලසුම් කරලා ගිහිල්ලා නෑ. බැලුවා නම් එතන තියෙන තද ගතිය නැති බව ඒක අත්දැකිය හැක්කක්. ඒක අර තිබුණ ගතියට සාපේක්ෂව දකින එකක්. ඒක නිසා අපිට භාවනාවේදී දන්නා දේ කියලා එකක් තියෙනවා. දන්නා දේ නැති වෙනකොට නොදන්නා දේ කියන එකට අපි අවදි වෙනවා. දන්නා දේ හොඳට බලනකොට පේනවා නොදන්න දේ කියලා එකක්. දන්න දේට සාපේක්ෂව. ඒක කියනවා කසින භාවනා කරනවා කසිනුක් ගහටම අවකාශය කියලා. නිල් පාට කසින මණ්ඩලයක් අරන් භාවනා කරලා පස්සේ කසින එතන නෑ කියලා කසින උගුලලා එතන තියෙන අවකාශය දිහා බලන්න නම් ඉස්සල කසින භාවන හොඳට තහවුරු කරගන්න. ඊපස්සේ මෙතන කසින නැත්තම් මොකද වෙන්නේ? නැත්තේ නෑ. අවකාශයක් තියෙනවා. අපි ඒක නෑ කියන්න පුරුදු වෙලා තියෙනවා. ඉතින් නෑ කියන්න පුරුදු වුණොත් එහෙම අපි මාතෘකාව තල්නවා. නෑ මෙතන අභාව ප්‍රඥප්තිය එනවා. නිසා භාව ප්‍රඥප්ති ස්වභාව ප්‍රඥප්ති උන්තුට්ටම තහවුරු වුණාට පස්සේ ඒකේ නැස්චාර්තය නැති බව ඒක තද ආධ්‍යාත්මයක්. ඒක තද යටි හිතක්. යටි ගැඹුරක්. ඒ නිසා අපේ හිත ඉක්මනට පැනලා යන්න හදනව නෑ කියලා. එහෙම නැති වෙන්නේ ඒ නිසා අනිද්දාශය බලන්න ඒක ඇතුලේ සීතල බබුළු උණුසුම් බබුළු නලියන කම්පන චංචල ගතියක් ඉතුරු වෙනවා. ඒක විද්දන ගතියක් නෑ ඒකේ. රිද්දන ගතියක් නෑ. නමුත් අත්දැකීමක් තියෙනවා. අන්නේ අත්දැකීම දැකපු දවසේ තේරෙයි Tamande මේක තමයි රූපයක ස්වභාවය. රූපයක තියෙනවා යා ඉන්න බවට රුප්පණ ගතිය, කුප්පණ ගතිය. ඒක උද්දීපනය වුණාට පස්සම වේදනාවක්, තද ගතියක්. වෙන්නවත් ඒ තද ගතිය නැති වුණත් රූපයක් තියෙන හැම වෙලාවෙම හැම අංශුවකින්ම හැම සෛලකින්ම අපිට සංඥාවක් එනවා. තුවාල වෙලා නැහැ. කින්ඩ පෙටිලා නැහැ. මොනවාක්වත් වෙලා නැහැ කියන. නමුත් ඒක අපිට හුරු වැඩිකම නිසා දෝ ඒකට තියෙන द्वේෂය නිසා දෝ අපි කවදාකවත් ඒක අවබෝධ කරන්නේ නැහැ. විස්්‍රාම වෙනකොට තේරෙන්නේ තියෙනවා මුළු ඇඟම තියෙනවා මුළු ඇඟම අවබෝධ කරනවා. මොකකින්ද මොනවත් නැතිකමකින්. රිදෙන්නේ නැති නිසා. දැනෙන්නේ නැති නිසා ඒක තමයි සාන්තිය කියන්නේ. ඒක තමයි සම්පත්තිය කියන්නේ. ඉතින් අපි ඒක දන්නේ නැත්නම් අර තියෙනව ගැන කචුකුචුකක ඉන්නවා මිස ඒක නැති වුණාට පස්සේ තියෙන විවේකේ විස්රාමේ සාන්තිය විරාමයේ අඳුරන්නේ නැහැ. ඉතින් ඒක අඳුරන්නේ නැතුනොත් අපි චිත්‍රෙන් 90 ගාණක් නොදැන තමයි කතා කරන්නේ. ඒ නිසා මේක සියුම් බව මම දන්නවා. නමුත් මම ඉල්ලා හිටිනවා වාක්‍ය ලියපු නිසායි මම කියන්නේ දැන් තදගතියේ නැහැ කිව්වට එතන වෙන මොකක්ද එකක් තියෙනවා. ඉස්සර හිතුවා මේ වතුර කෝපයෙන් අයින් කරපන් හිස් කියලා. දැන් දන්නව නෑ ඒකේ වාතය කියලා එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේක වහලා වාතයත් අයින් කරන්නේ නැහැ රීත්තකේ කියලා එකක් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් හොයාගෙන තියෙනවා. එහාට ගියාට පස්සේ මේකේ මොනවත් නැත්තම් ඩාර්ක් එනර්ජි කියන එක මේක ඇතුලේ තියෙනවා. ඩාර්ක් මැටර් කියන එක තියෙනවා. නැහැ කියලා දෙයක් නැහැ. ඒ අර හිත ලේසියට කට්ටි පයින් හැටි. භාන යෝගාවචරයා දන්න දේ අල්ලගත්තට පස්සේ දන්න දේට සාපේක්ෂව නොදන්න දේ අල්ලනවා. ඊට පස්සේ තීරුම් ගන්නවා නොදත හැක්කක් කියලා එකක් තියෙනවා. ඒකට තටමඬ එපා. ආයෙ වැඩක් නැහැ. දැනීමට සාපේක්ෂව නොදන්න දේ අල්ලන්නේ. ඒක ලොකු ලාභයක්. හැබැයි දැනගන්න බැරි කොටසක් තියෙනවා. ඒක අවශ්‍ය නැහැ නිවන් දකින්න. ඒ නිසා කවදාකවත් දැනුම අංග සම්පූර්ණ නැහැ අපේ. ඒ නිසා තදගතිය දැනනකොට තදගතිය ඉවර වෙන්නේ අභාව ප්‍රත්‍යප්තියට ඉඩ දීලා. අන්න ඒක අවබෝධ කරගත්ත දවසේ නැත්නම් ඒකට ලෑස්තිලා ගියොත් පෙනේවි. පැය 24ම සතිය තියන්න මම මේ පරියන්කිනකොට සතිය තියලා නැගිටලා ගියාට පස්සේ ආයෙ සතිය ඔටොන්නුවක් පළඳ ගන්නක පළඳ ගන්න බෑ. හැම වෙලාවෙම මේක තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මම පර්යංක භාවනාව සඳහා පට්ටල් වී වාඩි වුනිමි. ඉන්පසු මා වාඩි වී සිටින බව මෙනෙහි කළෙමි. ස්වල්ප වේලාවකින් හුස්ම රැල්ල වෙතට සිත යොමු විය. ඊතා සියුම් සුලන් රැල්ලක් වම්නාස් කුහරයෙන් ඇතුළු වී කුහරේ වම් පිටියේ සීතලට වැඳිමින් ඇතුළු විය. ආස්වාස වාතයේද මම නාස් කුහරයෙන් උණුසුමට පිට විය. වම් නාස් කුහරයෙන් උණුසුමට පිට විය. මෙසේ සුලන් රැලි 3-4 3-4ක් නිරීක්ෂණය කළෙමි. සුලන් රැලි ක්‍රමෙන් සියුම් වී නොදැනී ගියේය. ඉන්පසු කිසිවක් නොදන්නා තැනකට ඇතුළු විය. මට නිින්ද ගොහින් බව දනිමි. එහෙත් අවට ශබ්ද හෝ ශාරීරික අපහසුතා කිසිවක් නොදැනුනි. මෙසේ ටික වේලාවකින් මේ තත්ත්වයෙන් මිදුනි. බෙල්ල පහලට කඩා වැටී තිබුණි. නැවතත් හිස කෙලින් කළෙමි. හුස්ම හුස්ම දෙස සිත යොමු විය. එවිටද නොදැනී යාමක් සිදු විය. පර්යංක පැයේදී මෙසේ තුන්වරක් සිදු විය. සක්මන් භාවනාව. මම වම දකුණ ලෙස මෙනෙහි කළෙමි. වැලි වල රළු ගතිය සිසිල් ගතිය යටිපතුලට දැනුනි. දෙපා වැල්ලේ එරෙන බව වැලි විසිරෙන අයුරු නිරීක්ෂණය කළෙමි. විනාඩි 20ක් පමණ මෙසේ ගමන් කරන විට ශරීරයේ පහළ කොටස නැති බවක් දැනුනි. ඒත් දෙපා වලට වැලි වල රළු ගතිය දැනුනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙත් තියෙන අන්තිම වාක්‍යෙට ඉස්සලා එක යටි කොටසේ නැති බව දැනමයි කියලා ඔතන තමයි රහස ඒ බව දැනෙනව මොකද්ද එක්කින්. රිදෙනකොට නම් රිදෙන තැන ප්‍රමාණය දැනෙනවා. රිදෙන්නේ නැති කොටත් දැනීමක් තියෙනවා. අපි අන්න ඒක අමතක කරන නිසා අපිට භාෂාවේ තියෙන රිදෙන තැන විතරයි. පෙලෙන්නේ නැති තැන අපි දන්නේ නැහැ. ඒ නිසා පෙලීම් ගැන අපි නව කතා ලියනවා. නමුත් කවදා හරි මේ පෙලීම් වලට සාපේක්ෂව පෙලෙන්නේ නැත්තන ඉගෙන ගන්නතර ඉන්න අපි හුඟක් වෙලාට ඉන්නේ ඒකේ තමයි. නිවනේ. නමුත් කරදර කර කි ලියන්නෙම මේ අල්ලපු ගෙතුම සමට බැන්නා පත්‍රේ අරක තිබ්බා මේක තිබ්බා කියලා ලකුණු කන්දල් ටික කතා කරනවා. ඒ නිසා අපිට අර කවදාකවත් අර ඝර්ෂණ නැති කම්ෆර්ට් සෝන් එකට ගියාම මේකන වාර්තා කරන්න දෙයක් නැහැ වගේ පේනවා. නමුත් එතන නිවන තියෙනවා නම් ඒ කරදර වලට සාපේක්ෂව කරදර නැති තැන. නැත්නම් ඝර්ෂණ නැත්තැනට ඊට ගිය දවසේ පේනවා අපි 195ක් ඉන්නේ එතන තමයි. පුරුද්ද තියෙන්නේ දැනෙන, ඉද්දෙන, කුප්පණ දේවල් ගැන කතා කර එක තමයි කෙලස් අකුසල් සමාපatti කියලා කියන්නේ. ඒ නිසා ඒකට සාපේක්ෂව නැති තැන හොයන්න බලන්න පුදුමාකාර සාන්තියක් තියෙන. ඒක භාවනා කරලා ගත්ත එකක් නෙමෙයි. සම්මා දිට්ඨියෙන් හදාගත්ත එකක්. ඒක බුදුහාමුදුර අපිට දෙන දෑවැද්දක්. දායාදයක්. ඒකට පුළුවන් තරම් බලන්න සමවදින්න සමවදින්න වේදනාවක් තියෙනකොට ඒක දිහා බලන්න. ඉන්නේ ඉස්සලා තියුනේ මොකද්ද බලන්න ගියාට පස්සේ මොකද වෙන්නේ බලන්න ඊට පස්සේ සාන්තිය තියෙනවා. ඊට වගේ මේ කෙනා කැමතිද දන්නේ නැහැ මේ ප්‍රශ්නයක් අහුවොත් උත්තර දෙන්න. දීලා පිට කරන්න. මේ භාවනාවේදී ආනාපානේ පේන අවස්ථාව සහ ඒක නොපෙනී නිින්දක් වගේ නොදැනෙන අවස්ථාවක් කියන දෙකක් ගැන සඳහන් වෙලා තියෙනවා තුන් සැරයක් එහෙම ගියයි කියලා. මේකෙන් භාවනාව උඟ දියුණු වශයෙන් පේන්නේ ආනාපානේ පෙනෙමින් මෙනෙහි කරමින් දැනෙමින් තියෙන අවස්ථාවද එහෙම නැත්නම් නොදැනෙමින් බෙල්ල කඩා වැටෙනවද දන්නෙත් නැහැ මතකෙක් නැතුව තියෙන අවස්ථාව කියන මේ දෙකෙන් Tamange හිත වැඩි මනාප ගන්න මොන එකටද අර අරමුණක් නැති අවස්ථාව අර නිින්ද කිසි දෙයක් නොතේරුණු අවස්ථාව වඩා හොඳ. ඒ ඒ අවස්ථාවේ මුලමදා ගන්න පුළුවන්. ඒකට පෙළඹෙන්නේ මෙහෙමයි. මැදදී අල්ලන්න බෑ ඒක ඉතින් බොරුවනේ. නැගිටුණාට පස්සේ මෙහෙමයි කියලා ඒ ඒ ඔය අවස්ථාවේ මුලමදාග කියන එක අරමුණු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මුලදී නම් අන්ධකාරයක් වගේ ඇවිත් තමයි ඒ தത്വයටපත් වෙන්නේ. ඊට පස්සේ අන්තිම වෙන්නේ මොකෙන්ද? අන්තිමට ඇහැරෙනවා එතකොට තමයි තේරෙන්නේ මෙතෙක් වෙලා හිස් බවක හිටියේ කියලා. ඇහැරෙන්නේ මොකේදද? නිකම්ම අවදි වෙනවා. අවදි වුණාට පස්සේ අරමුණු පේනවා. අවදි වෙද්දි ඉස්සලා අරමුණු නැහැ. එහෙම නිසා අවදි වෙලා අරමුණු පේනකොට තමයි දන්නේ මෙච්චර වෙලා අරමුණු තිබුණේ නැහැ කියලා. එහෙමයි ස්වාමීනි. ඒක එහෙමම සරුවචනාංශය සඳහන් කරනවා. අපි පාට ගැස්සිලා මේ නැගිටින වෙලාවල් එනවනේ. එහෙම වුණාට පස්සේ තේරෙනවා මේ වෙච්ච දෙයට සාපේක්ෂව මීට පොඩ්ඩකට ඉස්සෙල්ලා මයි ළඟ අරමුණක් තිබිලා නැහැ, මතකයක් තිබිලා නැහැ, මේ හඳුනා ගැනීමක් තිබිලා නැහැ. හැබැයි ඒක දන්නේ නැති නිසා අපිට නිවන ඇවිල්ලා තියෙනවා gedet අපි ගෙදර එනකොට ගෙදර මිනිස්සු ගෙදර නැහැ. වැදගත්ම ඇවිල්ලා අමුත්ත gedet ඇවිල්ලා තියෙනවා. එතකොට ගෙදර මිනිස්සු නැහැ. හිතා ගන්න පුළුවන් වෙයිද මේ මුල දකින්නනේ අන්ධකාරයක සීතල කරන ගුණ කරගෙන යනවා ගතිය. ඒක හොඳට අල්ලා ගන්න. ඉතින් ගැස්සිච්ච එක මම බලා ගන්න මේකෙන් තමයි දැනගන්නේ සිද්ධිය ඉවරයි මේක තමයි අවධානය කියලා. මෙන්න මේ දෙකට සාපේක්ෂව මේ දෙක හොඳට වශී කරලා අර මැද ප්‍රදේශයට අවදි වුණොත් කොහොම හිටියද කියලා. එහෙමයි. ඒකට කියනවා අප්‍රමාද වුණොත් සතිය පිහිටියොත් අවදි වුණොත් එතන කියන්න පුළුවන් මේ සාගරයක් වගේ මේ මහා පොළොව වගේ තියෙන තැනක ඉඳ සාගරයක් වගේ තැනකවට පුංචි දිවයිනක් තියෙනවා. ඒකට කොට වුණාට පස්සේ කිසිම මතකයක් නැහැ. අපි ඔය ඥාන ත්‍රිවිරිමේ දන්නෙත් නැහැ. ඔය ගෙනාව දුක් කරදර පොදියක් නැහැ. දෙන්නම බෑ කියන දුක් කරදර පොදියක් නැහැ උතන. නමුත් ඒකට අවදි වෙන්න බැරිකමේ තියෙන කාලකන්නිකම පේනවනේ අපට. එහෙමයි. යම් කිසි කෙනෙකුට අවදි වෙන්න පුළුවන් නම් ප්‍රබුද්ධ වුණයි කියන බුදු වුණයි කියන්නේ ඔන්න ඔකට තමයි. ඒ නිසා මේකට වෙන්න දෙන්න තුන් සැරේනේ වෙලා තියෙන තව ඉස්සරහට යනකොට තීරේ පරියන්කික 10 15 සැරේක වෙනවා. කලබල වෙන්න එපා. අර මොනවත් නැති තැනට මම කවදා හරි මේකේ මම නිකන් හීනකට අවදි වෙනවා වගේ, නිින්දකට අවදි වෙනවා වගේ, ක්ලාන්ත වෙච්ච වෙලාවේ දැනගෙන ඉන්නවා වගේ ගියොත් ඔක ඇතුළට තේරෙවි. ඔතන නෑ කිසිම මතකයක්. ඔතන නෑ මුලක් මැදක් අගක්. ඔතන නෑ සංස්කාර, ඔතන නෑ ඉර හඳ, ඔතන නෑ දිගපළල, ඔතන නෑ හරි වැරදි. අන්න ඒකට හිත පණින හැටි. හැබැයි මේක නිවනම කියලා කියන්න නෙමෙයි මම මේ උත්සාහ කරන්නේ. මේකට තියෙන බය, මේකට තියෙන කරාරින ගතිය, මේකට තියෙන භීතිකාව නිසා අපි දන්නේ යකා හොඳයි නොදන්නේ යකාට වැඩිය කියලා කතාවක් හදලා තියෙනවා. නෝ ਸਰවඥාන්සික නෝ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අතන වෙන්න ඉඩ තියෙනවා. මොකද එතන කිසිම ආතතියක් නැහැ. කුටිම මමයා නැහැ, මාන්නේ නැහැ, තෘෂ්ණාව නැහැ. ඒ නිසා අපි මේ දැන් මේ ක්‍රමයේ මේ යනකම් බලන්න ඕනේ අර විදියට ගෙට ගෙවදින්න හදන වෙලාවේ, නිදි වැදින්න හදන වෙලාවේ, වැරදෙන්න හදන වෙලාවේ වෙනදට වැඩි අවදිින් ඉඳලා කොහොමද මන් දන්න තැන ඉඳලා නොදන්න තැනට යන්නේ? කොහොමද මම මෙනෙහි කරන්න පුළුවන් තැන නැත්නම් මේ සංඥාව තියෙන තැනල සංඥාවක් නැත්තන් යන්නේ. කොහොමද මම මම ඉඳලා මම නැත්තන් යන්නේ කියලා ඒක පුරුදු කරොත් ඉතාමත් මෙහිමීටේ ගමන යන්නේ. ලක්ෂ කෝටි වාරයක් කරන නමුත් ඒ ගමනේ දශම ස්ථානක තියෙන වටිනාකම මේ ලෝකෙදී ගන්න බෑ. නමුත් අපි කොහොම හරි මේක මේ ලෝකෙට බස්ස ගන්නවා. බස්ස කරන දැන ගන්න ඕනේ. එතෙන්ද යන්න පුළුවන් මේ සංසාරේ කුණු සංසාරේ ඉන්න ගමම මේ සියල්ලම ගෙම වෙන් වෙච්ච චිත්තක්ෂණයක් තියෙනවා. ඒක ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා ගිහිල්ලක් තියෙනවා. අවදි නැහැ. ආන්නයකට අවදි සඳහා කරන ක්‍රම එකක්වත් මනුස්ස ක්‍රමත් නෙවෙයි, තාර්කික ක්‍රමත් නෙවෙයි, සම්ප්‍රදානුකූල ක්‍රමත් නෙවෙයි. ඒවා යෝනිසෝමනසිකාරය කියලා කියන එක සම්පූර්ණ විප්ලවීය ක්‍රමයකට යන්න ඕන. කෙනෙමා මෙයා පාවා දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මාන්නක්කාරකම් පාවා දෙන්න ඕනේ. තෘෂ්ණා පාවා දෙන්න. පාවා දීලා තියෙන මේ වෙනකොට ආයේ මේ අලුතෙන් ඇහෙන්න ඕනේ අන්න එකට අවදි වෙනවා කියන එකටයි මට මේ අවධානය යොමු කරන්න ඕන උනේ නිසා තුන් සැරයක් වුණාට මදි කියලා හිතනද මේක ඉස්සරහට යනකොට ඒක පරියන්කේදී මේ අවදිනවා මේ වැටෙනවා මේ අවදිනවා මේ වැටෙනවා ඔහොම ඔහොම ඔහොම යන්න පටන් ගන්නවා ඒ දෙකම සම්ම මට්ටමක දාලා අවදි වුණ වෙලාවේ අරමුණ තියෙන වෙලාවේ නැත්තම් ඔය නිින්ද ගියයි කියන වෙලාව දෙකේදීම අවදි භාවයක් ප්‍රබුද්ධ භාවයක් බුද්ධ භාවයක් ගන්න පුළුවන් කියන එකයි බුදුහාමුදුරු මනුස්ස කියන නම දීලා තියෙන අපිට ඒකයි තිරිසනෙකුට ඒ දෙන්න අවදි වෙන්න අමාරුයි. භවනා නොකරන කෙනාට තමාරුයි. විශ්වාස කරන්නේ නැති කෙනාට තමාරුයි. ගිය කෙනාට බුදුහාමුදුරු කියනවා මෙන්න මෙතෙන්න පුළුවන් නම් මේක නැවත නැවත එන්න ඇරලා ඒකට අවදි වෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. තේරුණා වගේ කතා කරන්නේ. ද තේරුණා ස්වාමීන් වහන්සේ. මට නම් හිතෙනවා තේරුන්නේ නැහැ කියලා. කියමු බලන්න තේරිච්චේ. අර අරමුණක් නැති තැනට යන්න ඉස්සෙල්ලා සෝදානමින් ඉන්න කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ. ඇත්තටම තේරිලා තියෙනවා මම තමාව ඉල්ලනවා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඕකට ලෑස්තිලා ඵලයන් සූදානම් වෙලා ඵලයන්. හොඳයි. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව. සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමි. පාදයේ ලනුපැදුරට තදවීමේදී ඇතිවන රළු ගතිය, තද ගතිය හා දූවිලි ස්වභාවය වටහා ගතිමි. දැවිලි ස්වභාවය වටහා ගතිමි. වර එක වම් පාදයේ වඩාත් ප්‍රකට වී පෙනේ. අවට ශබ්ද ඇසුනද සිහිය පැවැත්වීමට බාධාවක් නොවේ. වරින් වර සිතුවිලි පැමිණියද ඒ බව දැනගනිමින් පාදයේ සිහිය පැවැත්වීමට හැකිය. මේ ආකාරයෙන් විනාඩි 45ක් පමණ සක්මනෙහි යෙදුණෙමි. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම දැන් මෙතන ලෙස ඉඳගෙන සිටින ඉරියව්වට අවධානය යොමු කරමි. වාඩි වී ඉන්නා විට පිටුපස හා තද පොළවට තද වී ඇති අයුරු වරින් වර පාද පොළවට තද වී ඇති අයුරු වරින් වර වැටේ. දෙකයි. සිරුර එහාට මෙහාට පැද්දීම පිටුපසට තල්ලු වීම හා බෙල්ල පැත්තකට ඇලවීම ආදී ඉරියව් වෙනස් වීම කෙරෙහි අවධානය යොමු වේ. ඉන්න ඉන්න ඉරියව්ව හොඳින් ප්‍රකට වේ. සමහර අවස්ථාවලදී ඉරියව්වට සිත යොමු වන විට ඒ දක්වා කාලය තුල සිහිය පීටියේ කෙසේදයි ප්‍රකට නැත. නින්දේ නොසිටි බව දනිමි. පර්යංකයේදී සිතුවිලි පැමිණියද ඒ බව හඳුනා ගැනීමට ප්‍රමාද වේ. සිත විසිරී යාමේ ස්වභාවය වැඩිය. දැඩි නොසන්සුන් බවක් බොහෝ පර්යංක තුල පවතී. ආස්වාස හා ප්‍රාස්වාසයේ සිහිය පැවැත්වීම අසිරිය. හුස්ම රැල්ල දෙස බැලීම වෙනස වෙහෙස කරවේ. ඔබ වහන්සේට වහන්සේගේ කාරුණික උපසිත පතමි. තෙරුවන් සරණයි. මේකේදී අර මුල් රචනය බොහොම ලස්සනට ඇත්තට රචන වෙලා තිනවා. නමුත් අවසාන වෙනකොට මේ හිත විසිරී යන ගතියක්, වෙහෙස කර ගතියක් ආනාපානියත් පෙනෙනවා, පෙනෙද්දිත් වෙහෙසයි කියන එක ලියවිලා තියෙනවා. ඉතින් මේක ආධුනිකයට කිව්වොත් ඒක හුඟක් වෙලාට පටලවෙනවා. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා දුක්ඛ සත්‍ය වැටහෙනකොට හැම දෙෙම තියෙන පෙළන ගතිය සහ තවන ගතිය තියෙනවා කොච්චරද කියනවා ආනාපානයත් පෙළන තවන ගතිය තියෙනවා සතිය කියන චෛතසිකයත් අපිව පෙළනවා මේක පිළිගන්න කවුරක්වත් කැමති නැහැ සතිය කියන්නේ පෙලීමක් සතිය කියන්නේ තැවීමක් සතිය කියන්නේ දුකක් එහෙනම් ඒ දුක අනිත්‍ය වගේ තියෙන තැවීම් පෙලීම් පෙන්නලා එයත් අන්තිමට අයින් වෙලා ඒ නිසා යෝගාවචරය සතිය සියලු සාධාරණ සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා තියෙනවා මේ සියලු කෘත්‍ය සාධනය කරන ඇමතිවරයෙක් අපිට උදව් කරනවා අන්තිමට පේනවා ඒ උදව් කරන සතිය පවා එහෙම නැත්නම් මේ උදව් කරන ආනාපානේ පවා වෙහෙස කරයි හැබැයි මේ වෙහෙස මට කරන්න දෙයක් නැහැ මගේ එකක් නෙවෙයි කනගාටු වුණාට වැඩ නැහැ එහෙනම් ඉතින් මම කරන දේවල් වලට එන වෙහසත් මතක තියාගෙන ඉන්න. ඕක නොකර නිකන් හිටියානම් ඉබේ සිද්ධ වෙන දේත් වෙහසයි. පීලනට්ටෝ, සන්තාපනට්ටෝ, විපරිණාමට්ටෝ, සංකතට්ටෝ කියලා පෙළන ගතිය, තවන ගතිය, සංකත ගතිය, එතන එතන සකස් වෙන ගතිය සහ වෙනස් වෙන ගතිය තමයි දුක කියන්නේ. ඉතින් ඒක හති කොන පේනවා ඒ වෙලාවට. ආනාපානෙ හිටියත් පේනවා නැතත් පේනවා. සතිමත් උනත් පේනවා නැතත් පේනවා. ඊට පස්සේ තේරෙනවා මේකට පොර කාලේ වැඩන්නේ මේක අනාත්මයි. මගේ නෙවෙයි. මට පාලනය කරන්න බෑ. පොර කන්න දෙයක් නෑ. හැබැයි දැන දැන පව් කරන්න එපා. කොච්චර ශික්ෂණගතක වුණත් සංස්කාර ශික්ෂණය කරත් දුකේ දුකෙන් වෙන්වීමක් මේ සංසාරෙනිකම් කරන්න බෑ. ඒක සරුවත් chance සඳහන් කරලා තියෙනවා සලායතන පරියාදීන දුකක් තියෙනවා. සලායතන පදම් කරගත්ත ජීවිත පරියාදීන දුකක් පිරුණම් පාට පස්සේ ඒකත් නැති වෙනවා. ඊට පස්සේ ඒකට බේත් බොණ්ඩ යන්නේ නැහැ. පැන්ඩෝල් ගහන්න යන්නේ නැහැ. බාම් ගහන්න යන්නේ නැහැ. වේදනානාශක ගහන්න යන්නේ නැහැ. මේක තමයි අවබෝධ කරන්න හදන්නේ. ඒක ආනාපානෙත් පේනවා. හැබැයි ඒක ඒ ආනාපාණයෙන් එන මේ දරතේ තේනකොට ඒ යෝගාවචරය සතුම්මැරි හොරකම් කිරීම ආදී වීතිකම කෙලෙස ඇති වෙන්නේ නීවරණ ධර්ම කෙනෙකු ඇත්තෙත් නැහැ මේ ආනාපානිය ආවයි කියලා සතුටක් තිබුණා නම් ඒකත් නැහැ දැන් ඉස්සලා ආනාපානිය ලොකු දෙයක් නේ ලඟ වෙච්ච ආන දැන් ඒකත් නැහැ ඒකටත් බිම්බෝම්බයක් උතන තියෙනවා සතිමත් උනායි කියලා ඒකත් මල කරදරයක් ඊට පස්සේ අපි සතියෙමුත් නිදහස් වෙනවා ආනාපානෙමුත් නිදහස් වෙන බෑ දුකෙන් නිදහසක් නෑ මේක වෙන් කරන්න බැරි දුකක් වතුර ගත්තොත් එතමනේ තමයි ඒ කියන්නේ සංසාර කියන්නේ දුකමයි දුක්කේ තමයි ලෝකේ පිටලා තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ කාටවත් චරිචුරු ගන්න යන එකන්නේ අයියෝ බලන්නකෝ මට ආනාපාන වෙහෙසයි කියලා අර මනුස්සයා ගෑම උඹට ආනාපාන වෙහෙසයි තියා මට නහයත් නැහැ උඹට මේ නහය තියාගෙන වෙහෙසෙන්නේ මට ආනාපානේ අහුවෙන්නේ නැහැ මට අහුවෙන්නේ පිම්බි මැකිනේ විතරයි කියයි එතකොට තේරෙනවා අපි මේ දුක්ඛ දුකක් හදන්න කතන්දර කීයක් ගොතන්න ඕනද? මිරි වැඩි සංගලක් ඉල්ලා ඇඬෙමි දෙපාන මැදි ඔබ දකින්න තුරා. කුංකුම අංජන ඉල්ලා ඇඬුවෙමි දෙඇස් නොඇති නොබැති ඔබ දකින්න තුරා. ස්ටේෂන් එක බංකුවේ ඉඳගෙන ඉන්න දෙන්නෙක් ඒක මිනිසෙක් නව කතාවක් කියනවා අනෙක් මිනිසයා පොට්ට මිනිසෙක්. අර මිනිසා ඉඳපු ගමන් hina වෙනවා. අර පොට්ට මිනිසයා අහනවා ඇයි ඈ ඉතින් යාට තේරෙනවා මේ මෙයා hina වෙච්ච එක නිසා ආරයට හිත රිදලා ඊට පස්සේ කියනවා නෑ මම මේ නව කතාවක් කිව්වා හොඳයිද හොඳයි ඇයි ඉතින් මොකද hina වුනේ නෑ ඒකේ ලියලා තියෙනවා මේ මිනිස්යාගේ කකුල කර මිනිස්සෙක් එදා කෑම කෑම වැරදිලා හෝටලෙකින් යා කියන මේ කකුල කර උනේ එදා රෑ කාපු කෑම නිසායි කියලා මේ මිනිස්සයා කියනවා ඉතින් මට ඒකට hina ගියයි කියලා එතකොට අර පොට්ට මිනිස්සයා අහනවා කියවලා බලලා මටත් දෙනවද කියලා ඒකට අරමස් වෙන පොතද කියලා නෑ ඇස් දෙක ඉවරයි විහිළු ඉවරයි ඔයා කියවලා මැරුණාට පස්සේ ඇස් දෙන් දෙන්න මට ඇස් දෙක බලන්න අරමස්යයි දැන මේ පොත ඉල්ලනවා කියලා මේ විහිළුව ඉල්ලනවා කියලා අපි මේ ඉල්ල හඬන දේවල් ලෝක පැත්තෙන් බලනකොට සංසාර පැත්තෙන් බලනකොට අපිට කතා අපිත් කතා කරනවා නම් ඒ වගේ ඇස් නැති මිනිස්සු මොනව කතා කරන්නේ අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් චෝදනා කරන්නේ. අපි මේ උදේ ඉඳලා හැන්ද වෙනකන් ඉල්ලන්නේ මොනවද? කොහේ ගියත් ආනාපානෙ දුකයි. සතියත් දුකයි. මහසීසයිද සංසේ පරිච්ඡේදයක්ම ලියන අන්තිමට මෙච්චර උමනායෙන් වඩන සතියත් උඹට අතාරින්න වෙනවා කිය. මේක කවුරුත් තේරුම් ගන්න නැහැ. බුදුචානන්සේ කියනවා ධම්මෝ පියෝ භික්කවේ පහතබ්බා පගේව අධම්මෝ. මහණ උඹල මේ එකතු කරන ධර්මයත් උඹලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඉතින් ඒ නිසා ආනාපානියත් gedara ගෙනියන දෙයක් නෑ. ඒකත් වෙහෙසක් තමයි. හැබැයි එතකොට යා කෘත්‍ය සම්පාදනය කළ ඉවරයි. උන්තුවට බලන්න මේ වෙහෙස දකින්නකොට මේක සතියේ ආඩම්බරයක්ද සතියේ ප්‍රයෝජනයක්ද සතියට බාධාවත්ද කියලා. ඒ එළියපෙකන කැමැතිද දැන් කතා කරන්නේ. මේ ආනාපානිය දැනෙන වෙහෙසකර ගතිය සතිය නිසා තමන්ට ලැබිච්ච ලාභයක් විදිහට පේන්නේ නැත්නම් මේ සතිය භාවනා කරන මට කරන අරියාදුවක් වගේද පේන්නේ. ඔය මගේ ප්‍රශ්නේ ඒ විදිහට ආස්වාද ප්‍රසවාසයේ තියෙද්දි දැනෙන මේ වේශකර ගතිය ආන සතියේ උසස් කෘත්‍යයක් ප්‍රයෝජනයක් පළ ප්‍රයෝජනයක් වශයෙන් තේරෙන්නේ නැත්නම් සතියට බාධාවක් විදිහට. සෝනස ආනාපාන සතියට හිත යොමු කරන්න බොහොම අමාරුයි. කියන්නේ යොමු වෙන්නෙම නැහැ. කයටම තමයි ওই හිත යොමු වෙන්නේ. නෑ මේකේ ලියලා තියෙනවා ආනාපානෙ හිත යොමු කරන්න අමාරුවක් තියෙනවා වෙනකොට වෙහෙසක් තියෙනවා. එතකොට නමුත් ඒ කයට හිත වෙන්වීම හෝ ආනාපාන තියෙන වෙහෙස තියෙන වෙලාවේ සතිය තියෙන බව තේරෙනවා. එහෙමයි. ඒක නිසා මේක තමයි සතියේ කෘත්‍යය. කයට හිත ගියත් ආනාපානෙ වෙහෙස තිබුණා සතිය තියෙනවනේ. අපි ඒක දකින්නේ නෑනේ. අපි ඒක දකින්නේ නැතුව කියනවා වෙන්ද වගේ නෙමෙයි ආනාපානෙ හිත යන්නේ මොකද ආනාපානෙ වෙහෙසයි. දරත් යගේ වෙනකොට යක් අයට හිතියොදන මේ දෙකම ගෝචර භූමිය ඇතුළේනේ සිද්ධ වෙන්නේ. සතිය කියන මාත්‍රකාව ඇතුළේනේ. සතිය තියාගන්නනේ. ආන්න එච්චරයි අපි වාර්තා කරන්නේ. සතිය තියෙද්දි මේ අපේ පුරුදු ආනාපානේ පව වෙහෙසටපත් වෙනවා. මට කයට හිත ගියත් ඒකෙත් වෙහෙසටපත් වෙනවා. නමුත් මේ දෙකම සතිය තියෙන්නේ අපි ඊයේ ගැන කල්පනා කරගෙන ඉන්නකොට ඕම ඕම රණ්ඩුවක් ඇතුළේ තියෙන බව දන්නෙත් නැහැ. ලියෙවෙන්නෙත් නැහැ. ඒ වේ දේ වෙනකොට ගෝචර සම්පජඤ්ඤය කියලා මම ඉන්නේ සතිපට්ඨානේ ඇතුලේ කියන එක දන්නවනම් කවදාවත් බහන වැරදිලත් නැහැ ආරස්සාවේ අඩුවකුත් නැහැ ඒක නිතරම සමාදම් වෙන්න ඕනේ ශරීරයේ තියෙන මේ රණ්ඩු සරුවල් පෙන් කරච්චල් ඔක්කොම පේනවා මොකද ඒ පේන්නේ සතියේ තියෙන නිසා මිස සතියට අරියාදුවක් නැහැ ඒ මොනවද වුණා සතිය කැඩෙන්නේ නැහැ එහෙම කියන්න පුළුවන් ද සවිනාස එතකොට කරන්න ඕනේ මොකද්ද? මට සතිය තියෙනවා කියලා ලෝක බෝල්ට අකුරෙන් ලියලා යටින් ඉරක් ගහලා රාමු කරලා පච්චක් කොට ගන්න නැත්නම් පිටිය ගහලා දෙනවා. ඔය කොච්චර සෙල්ලම් වුණා සතිය තියෙනවා. ඒක නැති වුණොත් මට ආනාපාන සතිය නැති වුණා, කයට ගියා, න රණ්ඩු දරුවන්. මේකට කියන්නේ ගෝචර සම්පජාඤ්ඤය. තමන්ගේ ගෝචර භූමියේ තමන් ඉන්න බවට හොඳ හැඟීමක් තියෙනවා. ඇතුලේ දෙකක් තියෙනවා ආනාපානේ කයයි. ඒ දෙක අතර තට්ටු මාරු තියෙන මොකක් ගණන් ගන්න. පොඩි දරුවෝ දෙන්නෙක් අතර පොඩි සෙල්ලමක් අම්මා මොකට ඒකට මැලියක් දෙන්නම දරුවනේ. එක්කුට ගහන්න යන්න එපා. පොඩි වයසේ සෙල්ලම් කරනවා. උන්ගේ හැටි එමයයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය මම පර්යංකේ වාඩි වී දැස් වසාගත් සැනින්ම ශුන්්‍යතාවයක් අත්විඳින්නෙමි. මෙසේ සෑහෙන වේලාවක් මට ඉන්නට හැක. එසේ සතියෙන් සිටින විට සිතුවිලි කිසිවක් සිතට නොයේ. නමුත් සතිය ගිලිහි ගිය විට සිතුවිලි සිතට එයි. සතිය එළඹි කල්හි ෂණයකින්ම ඒ සිතුවිලි නැති වී යයි. පර්යංකෙන් නැක්ට නිකන් සිටින විට සතියෙන් සිටින හැම වේලාවකටම සිතුවිලි අතුරුදහන් වේ. මට මෙසේ තර්මක් වේලා සිටිය හැක. එය හරියට චිත්‍රපටයක් මෙනි. සිතුවිලි කිසිත් නැත. සිත කය දෙකම ඊතා සැහැල්ලුය. මම යන මේ මාර්ගයේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකෙල් තියෙන විදියට හිතවිලි පිළිබඳ සත්‍යමත් වෙන්න බෑ කියන්නේ. සත්‍යමත් වෙනකොට මේ හිතවිලි නැති වෙනවා. නමුත් මම යෝජනා කරොත් මේ හිතවිලි නෑ කියලා කියන්නේත් හිතවිල්ලක් තමයි. සතිය ආපු වෙලාවේ මට දැන් මට නම් හිතවිලි නෑ කියලා කියන්නේ ඔක හිත ඔකට තමයි හිතවිලි කියන්නේ. ඒක නිසා හිතවිල්ල කියන එක සතිය හතරක් නෙවෙයි. වේදනා කියන එක සතිය හතරක් නෙවෙයි. සද්ද කියන හිතරක් නෙවෙයි. ඒවා තිබුණත් නැතත් සතිය තියෙන්න පුළුවන්. ඒක නිසා කවුරු හරි හිතනවා මට හිතවිලි තියෙන එක නැති කරන්න සතිය ගේන්න ඕනේ. නැත්නම් සතිය ආවොත් සතිය අපිලා හිතවිලි නැති වෙන එක වෙන්නේ නැහැ. ඒක නිකන් අපි අර ගොඩ ඉඳලා කරන කතාවක්. සති හිතවිලි තියෙද්දී සතිමත් වෙන්න පුළුවන්. ඒක නිසා ඔය මට මේ සතියෙන් ඉනෝට හිතවිලි නෑ කියලා කියන්නේත් හිතවිල්ල. ඒ නිසා මේක එච්චර බරපතල විදිහට ගණන් ගන්න එපා. මොකද්ද නැති දේ නෙවෙයි ගණන් ගන්න ඕනේ තියෙන්නේ මොකද්ද කියන්නේ. සතියෙන් ඉනෝට මට එළඹිලා තියෙන කයද ආනපනද නැත්නම් හිස්තනද නැති දේ ගැන හොයන්න ගිය ගමන් අපේ අවධානය මේ පිටපොට යනවා. ඒක නිසා දුවට මතක තියාගන්න හිතවිලි තියෙද්දි සතිය තියෙන්න පුළුවන්. එහෙම වේවා කියලා හිතන එක නෙමෙයි. ඒ නිසා මේ වගේ ස්ථාවර ගන්න එපා. ස්ථාවරයක් ගත්තොත් අපේ හිතේ වර්ධනයට බාධා වෙනවා. නිදාස් චින්තනේ තියාගෙන ඉන්න වේදනා තියේදී සතිය තියෙන පුළුවන් සද්ද තියේදී සතිය තියෙන පුළුවන් හිතවිලි තියේදී සතිය තියෙන පුළුවන් ආනපන නොතිවිද්දී සතිය තියෙන පුළුවන් ආනපන තියේදී සතිය තියෙන පුළුවන් අන්නේ විදිහට හොඳට විවෘත කරගෙන යන්න මේ තියෙන අත්දැකීම් ටිකෙන් වල විවෘතතාවයත් ඇති කරගත්තොත් සෙනග නැති පාරක බස් නැති වාහන නැති පාරක ඩ්‍රයිවිං කරන්න වගේ ලොකු කැම්මක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සිත පාදෙහි පිටුවාගෙන විනාඩි 25ක් පමණ සක්මන් කරන විට තද නිදිමතක් ආවත් ඔබ වහන්සේගේ අවවාද මත දිගටම සක්මන් කෙලිවි. පාදයේ ඔසවන ගෙන යන හා තබන අයුරු හොඳින් වැටහි. වැලි මළුවේදී ඊතා සියුම් ගල්කට පවා පාදයට අසුවන අයුරු දැනේ. පාදවලට සීතල හා ගල් කැටවල කටුක බව දැනුනි. පොළවට තදවන්නේ විලුඹ පාදයේ මැද කොටස හා විශේෂයෙන් මහපට ඇඟිල්ලය. බාහිර ශබ්ද ඇසුණත් ඒවාට සිත යොමු වෙන්නේ නැත. ශබ්දයක් කියා පමණක් සිතේ. දිගටම පෑයක් පමණ මෙසේ සක්මන් කරන විට සිතට සැහැල්ලුවක් හා සතුටක් දැනුනි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කරමි. මේකේ තොරතුරු තියෙනවා නම් ඉදිරිපත් කරලා තියෙන්නේ අරමුණ මුදුන්පත් වෙච්ච තැනින් විනාඩි 25ක දසක් මං කරන්න පුළුවන් අරමුණටත් හිත ගියා ඒ කිසිම තැනක අරමුණ විස්තර වෙන්නේ ඊට පස්සේ පටන් අර ගන්නවා සිවුම් වැලිකට පෑවෙන බව තේරෙන පටන් අරගත්තා කියලා අන්න එතනේ රචනෙ පටන් ගන්නවා සක්මණට ගියා වම තිබ්බා චින්ට වැලිකට පෑගුණා මට සිවුම් බව වැටුණා ඊට පස්සේ දකුණ තිබ්බා. ඒ රචනය පටන් ගන්න ඕනේ මුදුන්පත් වෙච්ච තැන. ඊට ඉස්සෙල්ලා කියන පූර්විකාව අවශ්‍ය නැහැ. එතකොට ඒ කියන්නේ සිද්ධ වෙන්නේ නම් එහෙම නෙවෙයි. සිද්ධ වෙන්නම් ওই කියන තාලට තමයි. නමුත් අපි ඒක රචනෙට දානවයි කියලා කියන්නේ ඒක කියන්නේ පඬිස්සවාංශික වචනෙන් අරමුණු මුදුන්පත් වෙච්ච තැනේ රචනය පටන් ගන්න. එතකොට අපි දන්නවා අනිත් දවසෙත් ගියාට පස්සේ ඊට ඉස්සෙල්ලා හරි අපි පූර්වක්‍ෘතිය දාලා පැත්තකට දානවා. අරමුණ ඉදිරිපත් වෙච්ච තැනින් ගියාට පස්සේ අපි දන්නවා ඉදිරිපත් වෙච්ච එක මම තොරතුරු අහුලන්න පටන් ගන්නවා. දැංගිටි වලටත් දැනෙන්නේ, විලුඹටත් දැනෙන්නේ, බරටත් දැනෙන්නේ, තැපටත් දැනෙන්නේ, වැලි යනවා දැනෙන්නේ, සීතලත් දැනෙන්නේ කියලා ඒ තොරතුරු අහුලන්න පටන් අරගත්තොත් තේරෙවි. අර විනාඩි 25 දැන් ඔය විනාඩි 25ක් ගිහිල්ලා තියෙනවා කියන්නේ අනිදාස් විනාඩි 20ෙන් ඔය වැඩේ පටන් ගන්නවා. ඊගාට විනාඩි 15ෙන් පටන් ගන්නවා. ඊට විනාඩි 5ෙන් පටන් ගන්නවා. මොකද දන්නව අහුලන්න ඕන දේ. ඊට පස්සේ රචනයත් එන්න එන්න පොසත් පොසත් වෙන්න පටන් ගන්නවා තොරතුරු අනුව. ඒ නිසා ওই ක්‍රමෙමයි තියෙන්නේ. අහුලලා තියෙන තොරතුරු වලට මුල් තැනම දීලා ලියන්න. අහුලන්නත් වැදගත්කම දීලා කරන්න. එතකොට ওই පාරෙම ඇක්සලරේෂන් එක නැත්නම් ත්වරණයක් විතර අවශ්‍ය කරන ක්‍රමයේ හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන ආනාපාන සති භාවනාවේදී ඒ සඳහා tempත් වූ විට පාද පොළවේ ගැටෙන ස්වභාවය හා අසුනේහි tempත් වී සිටින අයුරුත් දනිස් දනිස් නැමී ඇති අයුරුත් බැලුවෙමි. වැඩි වේලාවක් යාමට පෙර ආස්වාසය හා ප්‍රාස්වාසය දැක්කෙමි. ආස්වාසය ප්‍රාස්වාසයට වඩා සියුම් බවත් සිසිල් බවත් දැනුනි. ප්‍රාස්වාසය ආස්වාසයට වඩා ක්‍රමයෙන් දිගු විය. වම්නාස්පුඩුවේ මේ ප්‍රකට විය. ටික වේලාවකින් හුස්ම නොදිනී ගිය අතර ක්‍රමයෙන් හිසේ සිට පහළට හිරිවැටෙන ස්වභාවයක් ඇති විය. උඩුකය සැහැල්ලු බව දැනුනි. ප්‍රීතියක්ද ඇති විය. විටින් විට විවිධ වර්ණ හා ආලෝකයන් මාරුවෙන් මාරුවට පෙනුනත් ඒවායේ අනිත්‍ය මෙනෙහි කරමින් ඉදිරියට ගියමි. මෙසේ පැයකට ආසන්න කාලයක් මෙසේ සිටිය හැකි විය. සිතේ විසිරියාමක් නොදැනුනි. තවතුරටත් උපදේශ පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය මේක තමයි මම කිව්වා ඩොරින්ට ලියලා දාන්න කියලා. ඔය වගේ මේක තමයි කරන්න ඕන. ওই තියෙන හැටි නමුත් මේ මතුවෙන ආලෝක අනිත්‍යයි කියලා මෙනෙහි කරපු වාක්‍ය විතරයි අජූවට තියෙන්නේ එතන. ඒකත් අයින් කරන ෂෝක්. මේ රචනා ක්‍රමය අමතක කරන්න බෑ රහත් වෙනකම්. මම මේ කතා කරන්නේ මේ ලියපෙකනට. ඕක තමයි ක්‍රමය. හැබැයි මේ අනිත්‍ය මෙනෙහි කිරීමක් කියලා කිසිම තැනක සතිපට්ඨාන සූත්‍රය ලියවිලා නැහැ. ඒ නිසා මේ ඉනන ආලෝක වලට නොදකින්න ඔපතන් කියන්න එපා. ඒකට ඇවිල්ලා ගියා. මොකක්ද අප්පා පවුනේ? එච්චරම මට ඇහෙන්නේ ඒක විතරමයි මේකට කිනිතුල්ලෙක් වැව්වා වගේ තියෙන්නේ. අනිත් හරිය හොඳට තියෙනවා. ඒ නිසා හෙට ඩොරින් ලියන්න මහන්සි වෙන්න ඕන. ඕක තියාගන්න. ඕක තියාගෙන ගන්න මෙන්න මෙහෙමයි කමටහන් වார்த்தාවක් ලියන්නේ නිසා ඕක අයින් කරලා තියාගන්න. අපි යනවා ඊගා ප්‍රශ්නකට. ඔබ වහන්සේට নমස්කාර වේවා. සාදු සාදු. ගරු ස්වාමීන් වහන්සේ ඉඳගෙන සිටීමේදී ආනාපාන සති භාවනාව සියල්ල හොඳින් මෙනෙහි කර සියල්ල සිය පිහිටුවීමට අදිටන් කරමි. හුස්ම රැල්ලගත් විට නාසයෙන් ඉන්පසු උගුරට දැනි පසුව පපුව පෙදෙස අතර නවතින බව දැටුණි. පපුවේ තද ගතිය එවිට දැනේ. ක්‍රමයෙන් එය ලිහිල් වී යයි. හිත වෙනත් අතකට ගිය බව දැනුණු විට මා මොහොතක් හුස්ම රඳවාගෙන නැවත අරමුණට ලං වෙමි. සමහර වේලාවට රස්නය දැන් දහඩිය ගලන බව දැනේ. එයත් හොඳින් තේරුම්ගෙන සිසිල් බවට පත්වේ. සමහර අවස්ථාවේදී ගැස්මක් හටගනී. කොන්දෙන් තුන් වතාවක් මා ඉදිරියට තල්ලු කර වාසයේ එය බාධාවන් නොකරගෙන නොකර ගතිමි. එසේ වන්නේ ඇයිදයි ස්වාමින් වහන්සේ පහදා දෙනසේක්වා. සක්මන් භාවනාව මා ඒකෙදී අපි නැත කරොත් අර ඉස්සලා කතා කරා වගේ ඒ කම්පණය වෙන්න පොඩ්ඩකට ඉස්සලා බැලුවොත් හිත මොනවත් දන්නේ නැත්නම් ඉඳලා තියෙනවා. මොනවත් මතක නැත්නම්. එහෙම නැත්නම් අපි සාමාන්‍ය වචෙන් කියනවා අසතියින් ඉඳලා තියෙනවා. ආයේ නැවත සතියට දාන්නේ කනට එකක් ගහලා පාට කොන්දට එකක් පයින් ගහලා අකුණු විදිරියක් කොටෝලා දඟලලා තමයි. මේ එතකොටම යෝගාවචර ධන දැන් ආයෙත් ඉන්නේ gedara කියලා. ආයෙසරයක් කරන එක පාට ගෙනියන කොහෙද ගෙනලක පාට දඩස් ගාලා තාරිනවා. ඒ එන්නේ ඒ ක්‍රියාවලිය වෙනකොට ඒ යෝගාවචරය ගැස්සුනාට පස්සේ තමයි සීයෙන් කල්පනා කරොත්, ප්‍රතිවේක්ෂා කරොත් තේරෙන්නේ ඊට පොඩ්ඩකට ඉස්සෙල්ලා නොදැනුවත්කම තිබිලා තියෙනවා. නොදැනීම. නැත්නම් සංඥා පොඩ්ඩක් ගිලීලා. ඉතින් යෝගාවචරයා මේ සංඥා ගිලිහීම අවසානයේ මේ ඇල්ලුවාට ওই ගිලිහෙන්න පටන් ගන්නකොට පෙරනිමිති වගේක් තියෙනවා. ආන්න ඒක ලෑස්තිලා ගිහිල්ලා ඇල්ලපු දවසේ අගයි මුලයි දෙක අල්ලගත්තාම මම අර ඉස්සලා කියපු විදිහට මැදට දවසක යන්න පුළුවන් වෙයි. ඒ නිසා මේක යමක ඉංගියක් කියලා බාරගන්න, පණිවිඩකාරයෙක් කියලා බාරගන්න, දූතෙක් කියලා බාරගන්න. ඒකට ලෑස්තිලා ගියාට පස්සේ අග අහුවේ, පස්සේ මුල අහුවෙන්න ඉඩ තියෙනවා. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්න පහක් තියෙනවා. සක්මන් භාවනාව මා ඉදිරියට ඇවිදීමේදී পায় බිමට වැදෙන විට තද ගතිය හා රළු ගතිය දැනේ. එසවීමේදී සහැල්ලු ගතිය දැනේ. සීතල තැන්වල ගැටෙන විටදී සීතන බව හඳුනා ගනිමි. ස්වාමින් වහන්සේ ඉදිරියට යෑමේදී මුණ ගැසෙන ඇටසැකිල්ල දිහා මා හොඳින් බලා සිටිමි. දැන් මේ පෙනෙන තෙක් බාණේදී ඒ රුව මාගේ ශරීරය තුලින් දකිමි. නැවත අඩි 10ක් ගිය පසු එය අමතක වේ. මෙය මට බාධාවක් වේදයි පැහැදිලි කරන දෙනෙමින් කරුණාවෙන් ඉල්ලමි. තෙරුවන් සරණයි. මා ආදුණේකේ. අර ඇට සැකිල්ල අයින් කරන්න කියන්නේ. උතන නැත්තම් අර එළියට ගිහින් බසක්මන් කරන. අයියෝ පව් අප්පා ඒ කුණු හරපේ ළඟට බයනවා. ඒක බාධාවක් වෙයි තේ උතන ඉන්නේ. වැලි පොළොව කොච්චර තියෙනවද? කම්මැලිකම බුබ්බඩකම කුසීතකම. නැත්තම් ඔය සක්මනේ ඇවිදිනවා ඔච්චර මේ ලස්සන වැලි පොළොව හදලා දීලා තියෙද්දි අර ඇට සැකිල්ලම බාධාවක් නැවෙනවනම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙද්දිත් ඒකටම කියලා මගෙන් අහනවා බාධාවත්ද කියලා. ඉතින් මම නරක මිනිහගෙන් අහන්නේ. කරුණාකර බුබ්බඩ වෙන්න එපා. කිසිම තැනක ලෝකේ සක්මන් නැහැ. මේ වගේ වැලි පොළවක්. ඉතින් ඒක තියෙද්දි මොකටද මේ වැට සැකිල්ලක් එක්ක හැප්පෙන්නේ. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මෙහිදී ආස්වාසයේ සුලන් රැල්ල සීතලට විටක වම් නාස්පුඩුවේද තවත් වේලාවකට නාස්පඩු නාස්පුඩු දෙකේදීම සීතලට දැනි නාස්කුවරේ ස්පර්ශ වී තුනී වී යයි. ආස්වාස රැල්ලේ මුල සහ අග සෑම අවස්ථාවකම සුබක සුමුක වේ. දැන් රැල්ල සමහර විටක ඕලාරිකය වැඩිපුර සුකුමව දැනේ. ආස්වාස රැල්ල කෙලවර ප්‍රාස්වාස රැල්ලට පෙර හිස්තැනද නිරීක්ෂණය කළෙමි. ප්‍රාස්වාස රැල්ල මුලැමැදාග බැලුවෙමි. මේ අවස්ථා තුනම ප්‍රාශ්වාස රැල්ල සුකුම ලෙස අත්දුටුවෙමි. සියුම් වෙනසක් මැද රැල්ලේ ඇතත් ප්‍රකටව නැත. ප්‍රාශ්වාස කළාට ඊළඟට ආශ්වාසයට කලින් හිස් තැනද දුටුවෙමි. එය බොහෝ විට ඊතා කුඩාය. මේ ක්‍රියාදාමයේ ප්‍රස්ථාරයක අර්ධ චක්‍රයක්සේ මුලදී දුටුව. දුටුවට මේ චක්‍රය කලින් කලට වෙනස් ආකාරයෙන් දකි. මෙයත් අනිත්‍ය නේද කියා සිතුවෙමි. ආස්වාස ප්‍රාස්වාස ප්‍රස්ථාරයක රූ සටහනක් වෙලක් වෙනි. මෙයත් වෙනස් වේ. සමහර විට මූල කර්මස්ථානයේ අරමුණු වන්නේ නො නැත. සමහර විට ඊතා සියුම්ව දැනි හුස්ම සංසිඳියයි. මේ මා අද්දුට පර්යංක භාවනාවේ සටහනකි. වැරදි ඇතොත් පහදා දෙන්න. ඔබ වහන්සේ විවේචනය ඊතා ගොයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි. මේ මේකේ තියෙන විදිහට ප්‍රාස්වාසය දැන් ඔය තුන්වෙනි සිල්ලියුම තියෙන්නේ. මතක තියාගන්න ප්‍රාශ්නසේ ප්‍රස්වාසය වෙන්න ඕන. දෙක හැම හුස්මක් අතරමැදමත් අර වගේ ગેප් එකක් තියෙන අතර හුස්ම ඇතුලේ ආශ්වාසය ඇතුලේ ආශ්වාස ලක්ෂයක් විතර තියෙන පුංචි පුංචි ආශ්වාස කොටස් අතරත් පුංචි හිස්තනක් තියෙනවා. ප්‍රස්වාසය කියලා කියන්නේ ප්‍රස්වාස රැලි ලක්ෂයක් විතර එකතු වෙලා හැදිච්ච එකක්. අන්න ඒව දක්නාසුලෝ බලාගෙන යන්න බලාන ගියාට පස්සේ තේරෙනවා මේකේ සටහන් කියලා જાතියක් තියෙනවා. ආකාර කියලා જાතියක් තියෙනවා. ආකාර තමයි අපේ ප්‍රස්තාර ස්වරූපයෙන් පෙන්නන්නේ. ඉතින් ඒ නිසා එකක්වත් ස්ථිර නැහැ. අපි කියන මෙහෙමයි මම දැක්කේ කියලා කියන්නේ ඉසල එක වෙනස් වෙලා ඉවරයි. ඒ නිසා යෝගාචර ලියා ගන්න බැරි වෙන අන්තිම වෙනකොට. නමුත් අහගෙන ඉන්න කරණ තේරෙනවා මේවසට හොඳට සතිය පිහිටලා තියෙනවා. මතුවෙන මතුවෙන සියල්ල නැති වෙන්න පටන් ගන්න තියෙනවා. යෝගාචරය කියා ගන්න බෑ කියලා තටමැව්වට අහගෙන ඉන්න කරණ තේරෙනවා එල්ල වෙලා තියෙන සතිය. ඉතින් ඒක නිසා බය වෙන්න එපා. වචෙන්ට දාන්න බැරුණා. ව්‍යාකරණ හරිය නැතුවට භාෂාවට තේරෙන්නේ නැති වුණාට පේරෙන් දෙලියක්. ලියනකොට sannivedana වෙන්න ඕන වෙනවා. ඒක නිසා ඔය යන ක්‍රමය හොඳයි. ඕක තවදුරටත් ආස්වාසයක් ඇතුලේ තියෙන ආස්වාස පුංචි පුංචි කොටසු දකින්න ආස්වාස ස්වරූපේ ලොක් කරලා බලන කණ්ණාඩියකින් බැලුවා වගේ හොද්දට සමීපව බලන්න කියන එකයි කියන්නේ. තව ප්‍රශ්න කීයක් තියෙනවද? හතරයි ස්වාමී. මේ පැත්තට හතරයි. ඉක්මනට ඉක්මනට කියමු. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම කරන්නෙමි. පර්යංකේ වාඩි වී මිනිත්තු 5ක් 10ක් අතරතුර පිම්බීම හැකිලිම නොදෙනියයි. මේ ටික කලක් පුරුදු කළෙමි. එවිට කයද සැහැල්ලු වී සිතද ඊතා සංසුන් ප්‍රීතිමත් තත්වයකට පත්වේ. මේ නිරීක්ෂණය කරමින් පය එකක් දෙකක් සිටිය හැක. ඊයේ දිනේදී ඔබ වහන්සේගේ ධර්ම දේශනාව සවන් දී රාත්‍රී පර්යංකේදී මෙසේ හුස්ම නොදෙනී සිත සංසුන් වුවත් මෙම ධර්මයේ මාගේ හිතවතුන්ට දිය යුතුව සීඩී තැටියෝන්ට තෑගි කර එය ඇසීමට පෙළඹිය යුතුය අනාදී වශයෙන් අනාගත සිතුවිලි නිතතිම්ම ගලා පටන් ගත්තා. මා මේ මොහොතට හිතාගත්තේ අහිත ආවත් විගසින් අර අනාගත සිතුවිලි මුල්කමටහන පරදා පැන නැගී එවිට ඒ දෙස නොගැටි උපේක්ෂාවෙන් බලා සිටීමි. මට කාලය නොදැනිනි. වේදනා නැත. පෑ දෙකක් පමණ මේ සංසුන් නිශ්චල ස්වභාවය අත්විඳෙමි. උදෑසන පෙර පරිදි අදහස් පැමිණීම අඩු විය. ඒ නමුත් ඊතා සාන්ත සුවයක් දැනුනි. කරුණාකර උපදෙසක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේගේ ධර්ම කටයුතු සාර්ථක ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා. මේකේදී සාමාන්‍ය සරණ පිට බලන්න වෙනවා මූල කර්මත්තානෙම. ඒ වගේ ඉතින් අර උද්දාමයටපත් වෙච්චාම අනුන් අයට දෙන්නයි, වැටදිච්චාම පෙරදිච්චාම පශ්චාත්තාප වෙන්නයි බලනවා. ඒ වගේ තැකයක් ආවොත් උනට වැඩි උද්දීපනයේ නිසා හෝ බුබ්බඩකම නිසා ළඟ ළඟ මූල කර්මත්තානේ මෙනෙහි කරන්න. එතකොට අර කම්පන චංචල ගතිය ඈත් වෙලා හුඟක් පැද්දෙන්නේ නැතුව ළඟ ළඟ පැද්දෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට අර මූල කර්මත්තානේ සරණ කරගෙන පීඨ කරගෙන මෙනෙහි කරමින් තමයි මේ අකීකරු මීහරකා කීකරු කරගන්න වෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට පය ඉදිරියට ගෙන යාමේදී වායෝ වායෝ ධාතුව මගින් එසේ සිදුවන බව ප්‍රකට වේ. පය පොළොවට තැබීමේදී ප්‍රථමයෙන් විලුඹ පෙදෙසත් දෙවනුව මැද කොටසත් තෙවනුව ඇඟිලි කොටසත් තදින් ස්පර්ශවන බවත් එය පටවි ධාතුව ලෙසත් ප්‍රකට විය. මෙසේ විනාඩි 30ක් පමණ සක්මන් කළ විට කයෙහි උණුසමක් දැනේ. එය තේජෝ ධාතුව ලෙස ප්‍රකට වන්නේය. ඒ සමගම සිරුරෙහි දහඩිය දමන්නේය. එය ආපෝ ධාතුව ලෙසට දැනෙන්නේය. මෙම කරුණ ලනුපැදුරේදීට වඩා වැලිමදුවේදී ඊතා ඉක්මනින් සහ පැහැදිලිව දැනෙන්නේය. මේ සිතුවිලි අනුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ඒත් මේ විදිහට ධාතු වශයෙන් පේනවනම් ධාතු මෙනෙහි කරන්න එපා. ඒක එන්න අරින්න නමුත් තමන් කරන වැඩේ පැවිදිනක සක්මන හෝ ආනපන මෙනෙහි කරන්න. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා පෙන්ලලා යනවා. කම්පන චංචලකම ඇවිල්ලා පෙන්ලලා යනවා. උණුසුම් සිසිල් ගතිය පෙන්ලලා යනවා. නිශ්චල චංචලය එහෙම නැත්නම් බරහැල්ලු ගතිය. එතකොට දැනගන්න ඒ කට්ටියගේ නාඩගමට අපිට න්‍යාය පත්‍රයක් නැහැ. නම් කියන්න යන්නත් එපා. උත්තර බලන්න හිටියොත් කිසිම බාධාකින් තරුව ඒකට රංගන රංගලා යනවා. බලන්න ඉන්නකොට තේනවා ඒ දකින්න ධාතුත් එක්ක හිත තියෙන කිසිම වෙලාවක කෙලෙස් නැහැ කියලා. ඒ නිසා වැඩි කරගන්න බලන්න. හැබැයි ධාතු කොටස් මෙනේ කරන්න යන්න එපා. මෙනේ කරන්නේ සම්මුති දෙයි. වම දකුණ ආනාපාන විතරයි. ඒකට ඒව එන එක අපිට ලැබිච්ච පෙර නිමිත්තක් කියලා හිතා ගන්න. සුබ නිමිත්තක් කියලා හිතා ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාව ටික කලක් කරන්නේ මේ. මුලදී කකුල් වල පොළවේ ගැටෙන විට තද බව, ගොරෝසු බව, වැලියට වැදෙන විට සියුම් වේදනාවක් ඇතිවීම සමහර විට දැනේ. දැන් මෙම දැනීම් නැවති වාර දෙකක තුනකදී කිසිම දැනීමක් නොදැනී සක්මන් කළ හැක. කයද සැහැල්ලු වී ඇත. ශබ්ද රූප පෙනුනත් හැරෙන විට හැරෙන තැන දැන ගැනීමට පුළුවන්. පෑක් පමණ මෙසේ සංසුන්ව සක්මන් කළ හැක. මා මුලදී සක්මනට බොහෝසේ අකමැති වුවත් දැන් විනෝදාංශයක් විනෝදාංශයක් ලෙස සැලකුවේ. වැඩිදුර උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔය විදිහට සක්මණේ හොඳට පදන් වුණාට පස්සේ ඒ තැම්පත් වෙච්ච හිතීම කියලා වාඩි වෙන්නේ. එතකොට ඒ ඇති කරගත්ත ගැම්ම පරියන්කයට හොඳට තීපිහිට වෙනවා. එතකොට තේරෙයි සක්මන් නොකර වාඩි වෙනවට වැඩිය සක්මන් කරලා වාඩි වෙච්චාම ගොඩක් ආනිසංස තියෙන බව තේරෙයි. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින මම ඔබ වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයට ඔබ වහන්සේ නැවත මගේ අසන ළමගෙන් ප්‍රශ්න කරද්දී මා විසින් තල තුනාය පිළිතුරු දුන්නේ මේ කඩිනම් පහු කර මේ කඩිනම් පහු කරපු නිසාය. කඩයිම්. පළවෙනි එක ආනාපාන සතිය සංසිඳී ධාතු මනස්කාර වැඩි එහි විපරිණාමයේද දැක ගමන් කළේ. දැක ගමන් කළේ. එමෙන්ම කයද නිරෝධ වේ. වේදනාවද නිරෝධ වේ. රූප සංඥාද නිරෝධ වේ. මේ අනුව මා විසින් ඊයේ දින තල තුනායේ පැවතු පිළිතුරු දුන්න මේ නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. රාජනි සම්පූර්ණ තේරෙන්නේ නැහැ මොකද්ද ලියන්නේ කියලා. මේ ඊයේ ලියපු කෙනෙක් කියනට අතුරු වාතාවක් ලියනවා දැන් තන් ඊයේ වෙච්ච එක පිරිසුදුකමක් ඉල්ලනවාද? මොකද්ද මේ මේ අදහස් කරන්න කියලා. ඒ ලියපු ඒ අර දෙන්න කියවන්න දෙන්න. එතකොට අන්න ප්‍රශ්න කියවන්න දෙන්න මට එතකොට වෙන අදහසක් ගන්න පුළුවන්. ඔය තමයි ලියන්න කැමති කියන්න කැමති එක ලියන්න මේ කියවන එක නම් මොනවා කියුණාද දන්නේ. ලියලා තියෙන එක කියවන්න එතකොට මට හිතෙනවා අල්ලගතයි මොකද්ද කියන්නේ. කොලේ හම්බුණාද? මං කියන්නද ස්වාමීනි? නෑ නෑ නෑ කොලේ කියවපුවා නැත්තම් නඩු ඉවර කරන්න හම්බෙන්නේ නෑ. කියන්න පුළුවන්. මං කන්නඩිය ගෙනාවා. ආ ඒක කන පැයෙන්න ගහන්න ඕනේ ඉතින්. මේ මේ හොල්මනට කියන්නේ ගියා වෙන මොනවද කියවනවා. දැන් ආයේ ඕක තියාන කියන ගත්තාම වෙන කතාවක් කියන්න පටන් ගන්නවා. නැද්ද? එහෙම කියන එකක් නැද්ද? නෑ සන්නස මම ඊය අහපු ප්‍රශ්නේ ශූන්‍යතාවේ ඉන්නේ කියලා මම කියපු එකට ස්වාමීන් වහන්සේ තලතුණා හැටියට ඇවිල්ලාද මේකට ආවේ කියලා අහපු එකට තමයි ප්‍රශ්නෙට වැඩි විස්තරයක් මම ඊයේ තලතුණා කියලා කීව කීවට ඒක පැහැදිලි කරේ නෑ මම නෑ තලතුණා කියන එක Tamanද කිව්වේ නැත්නම් මම දීපුත් දීපු උත්තරේ තිබුණා ස්වාමීන් වහන්සේ ඇහුවා මට මේක මේ ඔල මොල කමටද තලතුණාද කියලා ඇහුවා ඊට පස්සේ මම මම කියන මේ මේ කියන්නේ මතු කරලා දෙන්න උත්සාහ කරපු විදියට මට මතක තියෙන විදියට මේ වගේ දෙයක් එනකොට තර්ක කරන්න යන්නේ නැතුව ඒකට යන්න දුන්නොත් තලතුණයි ප්‍රශ්න කරන්න ගත්තොත් ඇයි මේ වෙන්නේ ඒක මූලධර්ම වල ගැලපෙන එක තමයි ඔලොමොල කියලා මම අදහස් කරන්නේ. අපිට කරන්න තියෙන්නේ ඒක එන්නේ හේතුඵල සහිතව. ඇයි කියලා අහන්න නැතුව ඇයි කියලා අහන එක නාස්තික ප්‍රශ්නයක්. ඒකට ඉඩ දෙන්න පුළුවන් නම් අන්න කියනවා තල තුනක් කියනවා. මේක ප්‍රශ්න කරන්න ගත්තොත් එහෙම නැත්නම් ඇයි එහෙම නැත්නම් මේකට හේතුඵල මොනවද එහෙම නැත්නම් සාධාරණීකරණය කරන්න කොහොමද කියපු ගමන් අර ස්වභාවික වර්ධනය නැති වෙනවා. හැම කෙනෙක්ම මුලදී මුලදී මේ ලස්සන සීජන භාවනාවට ප්‍රශ්න කරනවා. ඒක වළක්වන්න බෑ. පහු වෙනකොට තලසුණා වෙනවයි කියලා කියන එක ප්‍රශ්න නොකර යා ඉන්න පටන් ගන්න තියෙනවා. යාගෙම යා දන්නෝ කරන දේ මොකද්ද කියලා මට තියෙන්නේ ඈතක ඉඳලා distance observer කෙනෙක් විදියට නිරීක්ෂණය කරගෙන ඉන්න එක විතරයි. එපමණයි ස්වාමීන් වහන්සේ. එපමණයි ප්‍රශ්න. අපි විනාඩි 10ක් 15ක් විතර වගේ වැඩිපුර අරන් තියෙනවා. මට පේනවා පළවෙනි දවසට වැඩිය දෙවෙනි දවසට වැඩිය මෙහෙම එනකොට ප්‍රශ්න ඇහිීමේ සහ ඉදිරිපත් කරන කරුණු වල ගුණයක් පේන්න තියෙනවා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙච්ච දෙයක්. ඒ වගේම සතුටක් තියෙන එකක්. ඊට පස්සේ තමයි අපි සාමූහික වශයෙන් භවනාට පිරිස යෙද වෙන්නේ. ඉතින් ඒ නිසා මේ මුලදී වෙලාදී මම බයිනවා ඒක හැටි මම හිතත් බනින්න ඒක ප්‍රශ්නකුත් නැහැ. කරුණාකරලා මේ විදියට දැනට ලියපු නැති, තේරිච්ච නැති කට්ටිය මතක තියානින්න. ඒගොල්ල කාව පුද්ගලික අදහස නැති මට කරන්න දෙයක් නැහැ, කමක් නැහැ. කොයි වෙලාවක හරි Tamanට වැටහෙන දේ ලිව්වනම් ඒක තමයි භාවනා දියුණුව කියන්නේ. ඒක තමයි මං අහිංසකකම කියලාත් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අනික නොලියපු ඇත්තන්ටත් මේ විදිහට ඉදිරිපත් කරන්න දහිතේ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාව මෙතනින් સમાප්තියටපත් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.